දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි වෙනද වගේම අද දවසේදීත් ඔබ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් දහම් කාරණා කිහිපයක් ඉගෙන ගන්නට. මම නිතරම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු මූලික බුද්ධ වචනය අපි කොහොමද තේරුම් ගන්නේ අපි ඒක ඉගෙන ගන්න ඕන ආකාරය පිළිබඳව. බුද්ධ වචනයක් අපට ඉගෙන ගන්න ලැබෙන මේ අවස්ථාව තුළ උපරිම අපි ඒ ධර්මයේ තුළ ප්‍රයෝජනයක් ඇති කර ගන්නට ඕනේ. ඒ පැහැදිලි කරපු දහම් පරයය අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ වටහා ගැනීම පිණිස නුවණින් විමසලා අර්ථය තේරුම් අරගෙන ඒ ප්‍රායෝගික හුරු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි සැබෑම උපදේශය. ඒ කියන්නේ ප්‍රායෝගික පුරුදු කිරීමකට ලැබෙන සැබෑම නිවැරදිම උපදේශය වෙන්නේ බුද්ධ වචනයක් තුළ අන්තර්ගත ඒ පරියාය. එහෙනම් අපි වෙන කෙනෙකුගේ වෙන විග්‍රහයක් එක්ක නෙවෙයි ප්‍රායෝගික පුරුදු කිරීමකට එළඹෙන්නට ඕන නැත්තේ බුද්ධ වචනය අපි ඇහුම්කන් දීලා ශ්‍රද්ධාවෙන් යුක්තව ඉගෙනගෙන ගෞරවයෙන් යුක්තව ඉගෙනගෙන ඊට පස්සේ එහි අර්ථය නුවණින් විමසලා මොකද අර්ථය අපට එකපාරට තේරෙන්නේ නැහැ සමහර කාරණා තුලදී සමහර කාරණා තේරෙනවා මොකද සමහර කාරණා තියෙනවා මේ ලෞකික දිට්ඨියේ ඉඳලා නැත්නම් මේ ලෝකයේ තුල ඉඳලා අපේ ජීවිතයේ ගුණධර්ම පුරුදු කරගන්න ඒවා සමහර කාරණා තියෙනවා අපේ නුවණ වර්ධනය වීමත් එක්ක ලෝකේතර වෙන මාර්ගයේදී අපට වැටහෙන දේවල්. ඒ සඳහා යෝනිසුමනසිකාරය මුල් කරගෙන නුවණින් ඉමසුවාට පස්සේ තමයි ප්‍රඥාවට ඒ ධහම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් මේ සෑම දෙයකටම මූලිකව ඉගෙනගත යුතු බුද්ධ ඉගෙනගත යුතු දේ තමයි බුද්ධ වචනේ ඒක බුදුරන් වහන්සේ කියපු දේ වෙන්නට ඕනේ. බුදුරන් වහන්සේ ඒක කිව්වේ තව කෙනෙක් දෘෂ්ටියකට යන්නේ නැති වෙන විදිහට ප්‍රඥාවට ගෝචර වෙන දෙයක්. එහෙනම් ඒ විදිහ ඉගෙන ගැනීමක් අපට තිබුණොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ විමුක්ති මාර්ගයත් දුකින් නිදහස් වී ලබන නිවන කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සඳහා අපි කතා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකායේ උතුම් බුද්ධ වචන එකේදී අපි සූත්‍ර දේශනා හතරක් සාකච්ඡා කරන්නට යෙදුණා. අද තියෙන්නේ පස්වෙනි සූත්‍ර දේශනාව. ඉතින් මේ දේශනාව අපි ඉගෙන ගන්නකොට එහි අන්තර්ගත කාරණා ඔබ අප දෙපාර්ශවයටම දැන ගැනීම පිණිස සාකච්ඡා කරන්නට ඕන. ඒකට තමයි අපට සැඟවුණු දහම් පරයයවල් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ගැඹුරු දහම් පරයයවල් ඉවර කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ආකාරයට සාකච්ඡාව තුළදී. අද තියෙන දේශනාව තමයි අනංගන සූත්‍රය. කියන්නේ කෙලෙස් නැති කිරීම ගැන. අංගන කියන්නේ කෙලෙස්. ඒ කෙලෙස් නැති කිරීම පිළිබඳව දේශනා කරපු දේශනාවක් තමයි තියෙන්නේ. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර අනාථපිණ්ඩික සිටුමාගේ ආරාමයේ තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා මම මෙහිම ඇසුවා කියලා. බුදුරජාණන් වහන්සේ එහි වැඩ වාසය කරද්දී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමයි භික්ෂූන් නමතලා මෙන්න මේ පරියාය ඉදිරිපත් කරන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂූන් නමතලා මෙන්න මේ විදිහට ඒ භික්ෂූන්ට මේ ආකාරයට කරුණ ටිකක් පැහැදිලි කරලා දෙනවා. චත්තාරෝ මේ ආවසුව පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ. මහණෙනි, ඇතන් ඇවැත්නි මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් විද්‍යාමාන වෙනවා. කවුද හතර දෙනා කියලා ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ භික්ෂූන්ට විග්‍රහ කරනවා. ඉදාවසෝ ඒකච්චව පුද්ගලෝ සාංග නොවා සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනං තථා භූතං නප්පජානාති. එකෙනි තමයි තමා තුළ මේ අංගණයන් නැත්නම් මේ කෙලෙස් ධර්මයන් පවතින බව යථාභූත වශයෙන් දන්නේ නැති කෙනා. යථාභූත වශයෙන් කියන්නේ සාමාන්‍යයෙන් නෙමෙයි මේ කියන්නේ සාමාන්‍ය කියන විවහාරයක් විතරකුත් නෙමෙයි මෙතනේ දෙන්නේ. යථාභූත වශයෙන්ම දන්නේ නැහැ. දෙවැනි එක්කෙනා ඒ කියන්නේ Taman තුල තියෙනවා නමුත් තිබ්බට තිබෙන බව යථාභූත වශයෙන් දන්නේ. ඉදාවුසු එකච්ච පුද්ගලෝ තමා තුල මේ කෙලෙස් ධර්ම තියෙනවා. නමුත් තිබුණට තිබෙන බව යථාභූත වශයෙන්ම දන්නේ නැහැ. ඒක හටගන්න ස්වභාවයත් එක්ක ඒ කාරණාව දන්නේ නැහැ. දෙවෙනි කෙනා ඉදා ඉදාපනාවුසු එකච්ච පුද්ගලෝ අන්න ඒ පුජ්‍යලයටත් මේ අංගණය නැත්නම් මේ කෙලෙස් ධර්ම තියෙනවා. නමුත් එයා දන අත්තිමේ අජ්ජත්තං අංගනන්ත තාබූතං පජානාති. එයා දන්නවා තමා තුළ මෙන්න මේ කෙලෙස් ධර්මයන් තිබෙන බව ඒ දෙවනි කෙනා දන්නවා. ඒතර පළවෙනි කෙනා ඉන්නවා එයා තමා තුළ කෙලෙස් තිබෙනවා නමුත් තිබෙන බව දන්නේ නැහැ. දෙවෙනි කෙනා ඉන්නවා තමා තුළ කෙලෙස් තිබෙනවා හැබැයි තමා තුළ කෙලෙස් තිබෙන බව දන්නවා. තුන්වෙනි පුද්ගලයා ඉන්නවා නත්ති මේ අජ්ජත්තං අංගනන්ති අතහ බොහෝතං නප්පජා තමා තුළ කෙලෙස් නැහැ. නමුත් තමා තුළ කෙලෙස්, ඒ කියන්නේ උපක්කේ, ඒ කියන්නේ විවිධාකාර කෙලෙස් කියලා මෙතන විග්‍රහ කරන අරහත්ත්වේ නෙවෙයි, තමන්ට ඉස්මතු වෙලා එන විද කෙලෙස් જાති. ඉතින් මෙන්න මේ ඒ උපක්කලේශ ධර්මයන්, ඒ කෙලෙස් ධර්මයන් නැති කෙනෙක්. නමුත් නැති බව දන්නේ නැහැ. එයා තුන්වෙනි එක්කෙනා. හතරවෙනි එක්කෙනා තමයි තමන් තුළ උපක්ලේශ නැහැ. හැබැයි යා නැති බවත් යතහබූතවා කියන දන්නවා. නිකන් නෙමෙයි. නත්ති මේ අජත්තං අංගනන්ත යතහබූතං පජානාති. යතහබූත වශයෙන්ම දන්නවා තමා තුළ මේ කෙලෙස් නැති බව. මෙන්න මේ හතර දෙනා තමයි ලෝකයේ විද්‍යාමාන වෙන පුද්ගලයන් හතර දෙනා. අයන් ඉමේසං දෙන්නම් මෙන්න මේ පුද්ගලයන් හතර දෙනා තමයි මේ හතර දෙනා. ඊළඟට සාරිපුත් සානස් විග්‍රහ කරනවා මම මුලින්ම පැහැදිලි කරානේ පුද්ගලය දෙන්නෙක් පිළිබඳව. එක්කෙනෙක් තමයි කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව නොදන්න කෙනා අනිත් එකන කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව දන්න කෙනා. අවත්නි මෙන්න මේ දෙදෙනාගෙන් කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව දන්නේ නැති කෙනා වටින්නේ. ඒ කියන්නේ තහ භූත වශයෙන් නොදකින්න කෙනා දුර්වල කෙනෙක්. ඒ කෙනා ඒ කෙනා පහත් තමන් තුළ හැකියාවක් නැති කෙනෙක් තමයි කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව නොදන්නා කෙනා. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මේ හීන පුරුෂය කියලා කියන්නේ කට්ටියන්ට හීන පුරුෂ හීන පුරුෂවක් ආති. ඊළඟට බුදුරණවහන්සේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා දෙවැනියට පැහැදිලි කරපු උපක් කෙලස් උපක්ඛිලේශ නැති බව අවබෝධයෙන් නැති බව දෙන්නේ හිටියා ඒකෙන් යම් කෙනෙක් නැති බව දන්නවද නැති බව දන්නවද යා ශේෂ්ඨයි නොදන්න කෙනා හිණයි එතකොට මේ විදිහට මේ කොටස් හතරේ ශේෂ්ඨ කෙනා සහ හීන කෙනා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා පළවෙනි දෙන්නගෙන් කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව දන්නේ නැති කෙනා හීනයි. කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි. කොහොම දන්න කෙනාද? යතහ භූත වශයෙන්. යතහාත වශයෙන්ම මේ හටගන්න ආකාරයත් එක්ක ඒ කෙලස් තියෙද්දි කෙලස් තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි. එහෙම දන්නේ නැති කෙනා ශ්‍රේෂ්ඨ නැහැ හීනයි. කෙලස් නැතුව තියෙද්දි ඒ කියන්නේ උපක්ඛලේශ ධර්මයන් තමා තුළ නැතුව තියෙද්දි ඒ නැති බව අතහබුද්දස නොදන්න කෙනා හිණයි බෑ නැති බව තහබුතු වශයෙන්ම දන්න කෙනා ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ පුජ්‍යලයන් හතර දෙනා ගැන විග්‍රහ කරනවා. ශ්‍රේෂ්ඨ දෙන්නෙක් සහ හීන දෙන්නෙක් ඒ අතර ඉන්නවා. එතකොට එවං උත්තේ ආයස්මා මොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඉතදවෝචේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම අහනවා. කෝනුකෝ ආවුසෝ සාරිපුත්ත හේතු කෝපච්චයෝ යේනි මේසං දෙන්නම් පුද්ගලානං සංගණේ නං යේව සතං ඒකෝ හීන පුරුෂෝ අක්ඛායති ඒකෝ ශ්‍රේෂ්ඨ පුරුෂෝ අක්ඛායති කෝපනාවසෝ සාරිපුත්ත හේතු කෝපච්චයෝ යේනි මේසං දෙන්නම් පුද්ගලානං අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා දැන් ඔබ ප්‍රකාශ කරපු පුජ්‍යල හතර දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නෙක් එක ගන්නකොට එතනින් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි එක්කෙනෙක් හීනයි අනිත් දෙන්න වශයෙන් ගන්නකොටත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි එක්කෙනෙක් හීනයි වශයෙන් ගන්නේ කුමන හේතුවකින්ද කුමන ප්‍රත්‍යයකින්ද කුමක් නිසාද එහෙම දකින්නේ කියලා මොගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඊළඟට සාරිපුත්ත රහතන් වහන්සේ මෙන්න මේ ආකාරයට විග්‍රහ කරනවා. తత్రාවසෝ යායම් පුද්ගලෝ සංගනෝවා සමානෝ අත්ති මේ අජත්තං අංගනතා භූතං නප්පජානාති සංඝ කියන වචනේම කියන්නේ කෙලස් කියන එක. ඒකට අංගන කෙලස් නැති බව තමයි අනංගන කියන්නේ. ඒතර කෙලස් තියෙනකොට ඒ කෙලස් තියෙන කෙනා ගැන තමයි මුලින්ම විග්‍රහ කරන්නේ. අවත්නි තමා තුළ කෙලස් තිබියදී තමා තුළ කෙලස් තියනවා කියලා තහබූත වශයෙන් නොදන්න කෙනෙක් ගැන කිව්වනේ. තමා තුළ කෙලස් තියෙද්දී තමා තුළ කෙලස් ඇති බව යථාභූත වශයෙන් යථාර්ථ වශයෙන්ම හටගත් එක ආකාරය ආකාරයෙන්ම නුවණින් නොදකින කෙනෙක් ගැන කියවනේ. අන්නේ පුජ්‍යලයා ඇත්තටම ඒ පුජ්‍යලයා කැමති වෙන්නට ඕනේ. කියන්නේ යාට ඇතිවිය යුතු කාරණාවක් තමයි මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා. නචන් එයාට අවශ්‍යයි ඡන්දයෙන් එකන ඒකට තියෙන ඡන්දයක් දුරු කරන්න. වීරිය කරන්න. කියන්නේ කෙලෙස් දුරු කිරීමට වීරියක් ඡන්දයක් අවශ්‍ය. නමුත් ඔහුට ඒ කැමති යුතු දෙන්නේ නැහැ. න ඡන්දං ඥානිස්සති. න වායමිස්සති න විරියං ආරබිස්සති. එයාට ඡන්දයක් නැහැ, වීරියක් නැහැ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ කෙලෙසය එයා තුළ දුරු වෙන්නේ නැහැ. දැන් අපි දන්නව නේද? කීටාගල සූත්‍රයෙන් පැහැදිලි කරනවා හටගන්න දේත් එක්ක නැත්නම් බුදුරණවහන්සේ වෙන්න පුළුවන් හැම එකක්ම තියෙන්නේ තමා තුළ හටගන්න දෙයකට. එතකොට තමා තුළ හටගත්ත දෙයක් කෙලෙසයක් හටගන්න ආකාරය නුවණින් හටගත් ආකාරයෙන්ම දැක්කේ නැතිනම් එයාට ඒක ප්‍රහාණය කරන්න බෑ. හටගන්න ආකාරය නොදැක්කට නොදකපු නිසා එයාට ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ඒක ප්‍රහාණය කරන්න. වීරියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක ඇති කරගත යුතු කෙනෙක් කියලා. නමුත් ඒක ඇති වෙන්නේ නැහැ යා තුල. ඒ හටගත් ආකාරය දකින්න නිසා. දැන් මේ දේශනාව එකත් අධ්‍යයනය කරලා බලනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් බුදුරණවහන්සේ මේ හැම එකක්ම විග්‍රහ කරන්නේ මූල බීජයත් එක්ක. ඒ කියන්නේ හට ගන්න ආකාරය තේරුම් ගැනීමත් එක්ක මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ හේතුඵල ධම කියන කාරණාවත් එක්ක. එහෙනම් මෙන්න මේ හටගත් ආකාර නොතේරුම් ගත්ත නිසාම ඡන්දයක් හටගන්නේ නැහැ. Taman තුලේ හටගත් ආකාරයේ කෙලෙස් වල තේරෙන්නේ නැති නිසා. උත්සාහයකුත් නැහැ. වීර්යයක් ඇති කරගන්නෙත් නැහැ. මොකද ඒ තැනත්තට වෙන්නේ අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඔහුට ඒ කෙලෙස් දුරු කරගන්න හම්බෙන්නේ නැහැ. සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සංගානෝ සංකිරිත චිත්තෝ කාලං කරිසති. එයා මරණයටපත් වෙන්නේ රාග, ద్వේස, මෝහ සහ මේ කිලිටි කිලිටි හිතක් ඇති කරගෙනමයි මරණයටපත් වෙන්න වෙන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා ඒ පළවෙනි පුජ්‍යලයා පිළිබඳව. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා තහබුත් වශයෙන් නොදන්නාකම නිසාම තමා තුළ කෙලෙස් ඇති බව ඒ කෙලෙස් දුරු කිරීම පිණිස වීරිය ඡන්දයක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසාම මේ රාග දේශ මොහ ආදී කෙලෙස් ධර්මයන් එකමයි මේ කිලිට වෙච්ච සිතින්මයි මරණයටපත් වෙන්න වෙන්නේ. ඒක හරියට මේ වගේ දෙයක් කියලා උදා ලස්සන උදාහරණයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් මොහක් හරි කඩේකින් හරි එහෙම නැත්නම් ගෙදරකින් හරි මේ තබ භාජනයක් ගේනවා. ලස්සන තබ ලස්සන භාජනයන්නේ තබ භාජනයක්. තබ භාජනයක් ගේනවා. එතකොට ඒ තබ භාජනය හැබැයි දූවිලි බැඳිලා මලකඩ හැදිලා දූවිලි බැඳිලා තියෙන තබ භාජනයක්. හරි ලස්සනයි උදාහරණය. තබ භාජනයක් ගෙදරකින් හරි නැත්නම් කඩේකින් හරි ගන්නවා. හැබැයි මේ තබ භාජනය දූවිලි බැඳිලා මලකඩ බැඳිලා තියෙන්නේ තබ භාජනේ. එයා ඒක පරිභෝග කරන්නේත් නැහැ. එයා මොකද කරන්නේ? නචේව පරිබුංජෙහි න පරිය එයා ඒක පිරිසිදු කරන්නේ නැහැ. පරිභෝග කරන්නේත් නැහැ. රාජපතේචන ආන්න එයා කෙලෙස් නැත්නම් දූවිලි තියෙන තැන් වලට ඒක දාලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ හරි සබහරි වාජනයක් කොහෙන් හරි කඩේකින් හරි නැත්නම් ගෙදරකින් හරි අරගෙන ආවහම ඒකේ යම්කිසි කිලිටු වීමක් වෙලා තියෙනවා මොන හරි බැඳිලා දූවිලි බැඳිලා විවිධාකාර දේවල් වලින් කිලිටු වෙලා තියෙනවා. ඉතින් එයා මේ වාදනේ පාවිච්චි කරන්නේ නැතුව පැත්ත කරලා පැත්තකට කරලා දූවිලි වෙන තැනකින් දාලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? තවත් ඒ තඹ වාදන නැත්නම් ඒ රත්තරන් වාදනයේ කිලිටි වෙනවා. තවත් ඒක විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනව නේද කියලා සාරිපුත්‍ර සානස ඇහුවට පස්සේ එහෙම වෙලා විනාශුල යනවා කියලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊට පස්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ තමයි අර උපක්ඛිලේශ තියෙන නැත්නම් ඒ කෙලෙස් සහිත පුජ්‍යලයා එයා යථාභූතං අපජානාති අංගන නැත්නම් කෙලෙස් තමා තුළ හටගත් ඒ කෙලෙස් සම්බන්ධයෙන් අතහර්ථ වශයෙන් දකින්නේ නැහැ. දකින්න නැති නිසා අන්න ඡන්දංජානිස. යාට ඡන්දයක්, වීරියක් හටගන්නේ නැහැ. රාග දේශ මොහ සහිතවයි මරණයට පත්වන්නේ. තවත් ඒක යා විනාශයට යනවා. ඒක හරියට අර යම් කිසි දෝවිලි නැත්තම් මොනවා හරි විනාශ මේ මේ මල බැඳිච්ච තිබ්බ සංහරි තඹ හරි වාජනයක් ගත්තට පස්සේ තඹ වාජනේ ඒ එයා ඒක ප්‍රයෝජනට ගන්න නැතුව පිරිසුදු කරන්නේ නැතුව තවත් දුවිලි වැగిරෙන තැනක දාලා තිබ්බහම ඒක තවත් විනාශ වෙලා යනවා වගේ කියනවා මේ කෙලෙස් සහිත කෙනා තමා තුළ හටගත්තු කෙලෙස් තහර්ථ වශයෙන් නොදකීම නිසා රාග දේශ මොහ සහිත කිලිට වෙච්ච තින්ම එතන මරණයටපත් වෙන්න වෙනවා කියලා සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අනිත් පුජ්‍යලයා ගැන. අනිත් පුජ්‍යලයා හැම කෙනෙක් නෙමෙයි. එයා හැබැයි යාතුරත් කෙලස් තියෙනවා. මේ උපක්ලේශ ධර්මයන් තියෙනවා. හැබැයි තියෙන බව අතහබුතම් පජාන. Taman තුල තිබෙන බව යථාර්ථ වශයෙන්ම දන්නවා. අන්නේ දන්න කෙනා යථාර්ථ වශයෙන් මේක දන්න කෙනා මොකද කරන්නේ? අන්න එයා උත්සාහ කරනවා චන්දං ඥානිස්සති වායවිස්සති විරියං ආරබිස්සති අන්න තස්සං ගන්නස්ස පහනාය අන්නේ කෙලෙසය ප්‍රහාණය කිරීම සඳහා ඡන්දය වීරිය ආරම්භ කරනවා සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිත චිත්තෝ කාලං කල්සති අන්න එතකොට එයාට මේ ඒ කෙලෙසේ නැතුව ඒ ඒත් අදාළ ඒ රාගයේ දේශයේ ඒ මෝහය කියන කරුණු නැතුව පුළුවන්කම ලැබෙනවා කලුරිය කරන්න. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් කියනවා. ඒ තමයි දැන් යථාභූත වශයෙන් මේ කාරණාව දැක්ක නිසා එතකොට ඒක ප්‍රහාණය කරනවනේ ඒක හේතු දුරු කිරීමත් එක්ක යම්කිසි පුජ්‍යලයක අර කලින් කිව්වා වගේම කඩේකින් හරි ගෙදරකින් හරි මේ සම්භාජනයක් හරි මොනවා හරි සම්භාජනයක් ගිනාවක් ගිනාවට පස්සේ හැබැයි මේ වාජනයේ දූවිලි බැඳිලා මලකඩ වගේ හැදිලා තියෙන්නේ ඒක ගෙනාවට පස්සේ කෙනා ඒක ප්‍රයෝජනෙට ගන්න නැත්නම් ඒ වාජනේ ප්‍රයෝජනෙට ගැනීම පිණිස යොමු කරනකොට යා දකිනවා ඒකේ තියෙනවා අර දූවිලි වැදිලා මලකට වගේ හැදිච්ච දෙයක්. එයා මොකද කරන්නේ? ඒක දැක්කට පස්සේ දැන් ප්‍රයෝජනෙට ගන්න ඒක දකිනවා. අන්න ඒ අවස්ථාවේ ඒක පිරිසිදු කරනවා. පිරිසිදු කරලා ප්‍රයෝජනෙට ගන්න හදන නිසා දූවිලි තැවෙන තැන්වල නැත්තම් විනාශ වෙන තැන්වල තබන්නේ නැහැ. ඒ තැන් වලින් අයින් කරනවා. අයින් කළා පිළිවෙලකට පිරිසුදු තබ්බට පස්සේ එහෙම පිරිසුදු කරාම කාලයක් ඒ විදිහටම කරනකොට ඒක දිලිසෙනව නේද කියලා අහනවා. ඊට පස්සේ දිලිසෙනවා කියලා පිළිසුදුනට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් තමා තුළ මේ කෙලෙස් තියෙන බව දන්නවනම් අතිමේ අජ්ජත්තං අංගන සතහබූතං පජානාති. තමා තුළ ආධ්‍යාත්මික කෙලෙස් තියෙන බව දන්නවනම් යථාර්ථ වශයෙන්ම අන්න යාට තස්ස චන්දං ජහනිස්සති වායමිස්සති විරියං ආරබිස්සති තස්සංගනස්ස පහනාය ඡන්දයක් වීරියක් ඇති වෙනවා අන්නේ අංගනයන් ප්‍රහාණය කිරීම පිණිස එතකොට ඒ රාග ද්වේෂ මෝහ ආදී දේවල් නැතුව කලුරිය කරනවා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා එතකොට බලන්න එහෙනම් ඒ අදාළ කෙලෙස් තහත්ව වශයෙන් දැකපු කෙනාට තමයි ඒක ප්‍රහාණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා තුන්වෙනි පුජ්‍යලයා පිළිබඳව. ඒ තමයි නත්තිමේ අධ්‍යාත්මංග තහපුත නප්පජානාති. අධ්‍යාත්මයේ තුල කෙලෙස් නැහැ. නමුත් නැති බව මනා ප්‍රඥාවෙන් දන්නේ නැති කෙනා. අන්න එහෙම කෙනා මොකද කරන්නේ? තමා තුළ කෙලෙස් නැති බව තහර්ථ වශයෙන් ගන්න නැති නිසා සුභ වශයෙන් මෙනෙහි කරන්න යමු වෙනවා. සුභං නිමිත්තං මානසිකරෝති. අන්න යා සුභ නිමිති වශයෙන් මෙනෙහි කිරීමට යමු වෙනවා. එහෙම මෙනෙහි කරනකොට රාගං චිත්තං අනුද්ධං සංසේති. අනුද්ධං සෙස්සති. අන්න රාගයත් එක්ක යමු වෙනවා. රාගයත් එක්ක යමු වෙලා මෝහයත් එක්ක යමු වෙලා හිත කිලිටි වෙලා ඒ කිලට සිතින් යුක්තව තමයි කලුරිය කරන්න වෙන්නේ. තමා තුළ කෙලස් දැන් කෙලස් තියෙන කෙනා දන්නේ නැති කෙනෙකුත් ඉන්නවා දන්න කෙනා ප්‍රහාණය කරනවා. කෙලස් නැතිව තියේදී උපක්කලස් ධර්මයන් නැතිව තියේදී ඒක නැති බව එයා දන්නේ නැහැ. ඒක නැති බව දන්නේ නැති නිසා අන්න ඒක එයා සුබ වශයෙන් නැවත මෙනෙහි කරන්න යමුනහම නැත්නම් අර ඊට අදාළ හේතු ටික සකස් වෙනකොට නැති බව දන්නේ නැති නිසා නැවත ඒ රාග ආදී කෙලෙස් ඇති වෙලා ඒකත් එක්ක තමයි කලුරිය කරන්න වෙන්නේ. රාගයයි දේශයයි මෝහයයි කලුරිය කරන්න එනවා. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි යම් කිසි කෙනෙක් සාප්පුවක නැත්නම් කඩේකින් හරි ගෙදරකින් හරි රන් කඩේකින් හරි ගෙදරින් හරි තඹ වාදනයක් අරගෙන එනවා. අරගෙන එන ඒ වාදනය ඉතාලම පිරිසිදු දිලිසෙන ලස්සන එකක්. හැබැයි මේ අයිතිකාරයාට ඒක يعني ඒක ගත්ත කෙනාට ඒක දිලිසෙන ලස්සන එකක් වුණාට ඒ සම්භාජනේ ඒක පාවිච්චි කරන්න ගන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්න ගන්න නැති නිසා පිරිසිදු කරන්නේත් නැහැ. අර දූවිලි වැగిරෙන තැන්වල දාලා තියෙනවා. එහෙම තිබ්බට පස්සේ මොකද වෙන්නේ? පාවිච්චි නොකරන නිසාම පිරිසිදු කරන්නේ නැති නිසා ප්‍රයෝජන ගන්න නැති තැන්වල දාලා තිබ්බහම ඒක කිලිටි වෙලා මලකඩ බැඳලා යනව නේද කියලා අහුවාම එහෙමයි එහෙම තමයි ආයසොතුනි කියලා මොගලන් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඊට පස්සේ අන්න ඒ වගේ තමයි කෙලෙස් සමාව තුළ නැතුව තියෙද්දී උපක්ඛිලේශ ධර්ම නැතුව තියෙද්දී නැති බව යථාභූත වශයෙන් නොදන්න කෙනා. නැති බව යථාභූත වශයෙන් නත්ති මජ්ජත්තං අංගනන්ති යථාභූතං නප්පජානාති. යථාභූත වශයෙන් නොදන්න කෙනා සුබ නිමිති මනසිකාර කිරීමත් එක්ක සිත රාගයන්ගෙන් යොමු වෙලා ගිහිල්ලා අන්න රාග ద్వේෂ මෝහත් එක්ක තමයි කලුරේ කරන්න වෙන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා හරියට අර ලස්සන වාදනය සබ වාදනයේ ප්‍රයෝජනෙට ගන්න නැතුව දැන් ඒතකොට ප්‍රයෝජනෙට ගන්න හැ කියලා කියන්නේ හරියට ඒ තමන්ගේ හිත ගැන දන්නේ වගේ. දැන් අතනත් කිලිටි වෙච්ච තැනදී ප්‍රයෝජනෙට ගන්න හැ කියන්නේ වාදනේ දුවිලි තියෙද්දි ප්‍රයෝජනට ගන්නෑ කියන්නේ තමාගේ හිත ගැන තමාගේ මේ ස්වභාවය ගැන දන්නේ අතහත් වශයෙන් අන්න ඒ කෙනාට ඒ නොදන්නාකම නිසාම ඒක පරිභෝග කරන්න නැති නිසා අන්න ඒක පරිස්සම් වෙන්නේ නැහැ. එතකොට ඇති කෙලෙස් ඇති කෙනා ඒක ප්‍රහාණය කරන්නේ නැහැ. නැති කෙනා ඒක ආරක්ෂා කරන්නේ නැහැ. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හතරවෙනි පුජ්‍යලයා ගැන විග්‍රහ කරනවා. ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා එයා තුළ කෙලෙස් නැහැ. ඒ කියන්නේ උපක්ලේශ ධර්මයක් නැති කෙනෙක්. හැබැයි ඒ වගේම ඒක නා උපක්ලේශ ධර්මයන් තමා තුළ නැති බව දන්නවා. නත්ති මේ අජත්තං අංගන තථාභූතං පජානත. තස්සේතං පාටිකංකේ සුබ නිමිත්තං නමනසිකාරෝති. එයා සුබ නිමිත්ත මනසිකාර කරන්නේ නැහැ. සුබ නිමිත්ත මනසිකාර නොකරන නිසා තස්ස සුබ නිමිත්ත සමනසිකාරෝ රාගෝ චිත්තං අන්න රාගයත් එක්ක යොමු වෙලා යන්නේ නැහැ. රාගය, ද්වේෂය, මෝහය නැතුව තමයි කලුරිය කරන්නේ. හරියට මෙන්න මේ වගේ. ඒකටත් අර වගේම උදාහරණයක් දෙනවා. ඒ තමයි හතරන් කඩේකින් හරි ගෙදරකින් හරි සමභාජනයක් අරගෙන ආවහම ඒක හැබැයි ලස්සනට පිරිසිදුව දිලිසෙන එක කිසිම දුවිල්ලක් මලකඩ ගතියක් නැහැ. දැන් මේකේ ප්‍රයෝජන ගන්නකොට ඒක ගినాපු එක්කෙනා ප්‍රයෝජන ගන්න යමුනහම නිතරම ඒක පිරිසිදු කරනවා. දුවිලි තියාගන්න තැන්වල තියන්නේ නැහැ. ඒක ආරක්ෂා කරනවා. ඒක ප්‍රයෝජන ගන්නවා. එහෙම යනකොට තව තවත් කාලයක් යනකොට ඒක හොඳටම ලස්සන වෙනවා කියලා සාරිපු ලස්සන වෙනව නේද කියලා සාරිපුත් ස්වාමීන් වහන්සේ අහුවාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ එහෙම වෙනවා කියලා ඒක ඇත්තයි කියලා කිව්වහම අන්න සාරිපුත් සාන්නාංශ පැහැදිලි කරනවා. අන්න ඒ වගේ තමයි මේ ඊළඟ පුජ්‍යලය ඒ තමයි කෙලෙස් තමා තුළ නැතිව තියෙද්දි අතහබුත් වශයෙන් දන්න කෙනා රාගය ඇති වෙන දේවල් මෙනෙහි කරන්නේ නැතුව ඉන්නකොට රාග දේශ මොහ ආදී හට නොගෙන ඒ අදාල් සිතින් යුක්තව තමයි මරණයට පත්වන්නේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට පෙන්වලා දෙනවා. ඊට පස්සේ මොගලන් ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි දැන් මේ දෙන්නගේ ඔන්න සාරිපුත්සන්ස් වෙන්නවානි වෙනස මේ ශ්‍රේෂ්ඨ සහ හීන වෙන්න හේතුව. එතකොට දැන් අහනවා එහෙනම් මේ අංගන අංගන කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ දැන් පැහැදිලි කරන්නේ මේ කෙලෙස් කියලා. මෙන්න මේ කෙලෙස් කියලා කියන්නේ මොකද්ද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා අංගනං අංගනං තියා උසෝච්චති කිස්සනුකෝ ඒතං ආවසෝ අදි වචන නජිදං අංගනන්ති පාප ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කළා දෙනවා පාපකානං කෝ ඒතං ආවසෝ අකුසලානං ඉච්ඡාව ඉච්ඡා වචාරාණං අදි වචනං නජිදං අංගනන්ති අන්න කෙලෙස් නැතං අංගන කියලා කියන්නේ මොකද්ද මොනවටද මේ කියලා කියන්නේ ඒක අංගන කියලා කියන්නේ මේ පාපක ඒ වගේම අකුසල වලට කැමැත්තක් එක්ක ඒක එක්ක ඔස්සේම යොමු වෙන අන්නේ පාපක දෙයට තමයි ඔය උපක්ඛිලේශය කියලා කිව්වේ. ලාමක ආසාවක් එක්ක මේ අකුසලත් එක්ක මේ පවිතු විදිහට මේ හිත යොමු වීම අන්න ඒකට කියනවා උපක්ඛිලේශ කියලා. අන්න ඒක ලස්සනට දැන් විග්‍රහ කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ භික්ෂූන් අරඹයා භික්ෂූන් මුල් කරගෙන ඒ උපක්ඛිලේස ධර්මය. තානංකෝ පණේතං ආවසෝ විජ්ජති මෙන්න මේ වගේ ඒවා දේවල් විද්‍යාමාන වෙනවා. යං ඉදී කච්චස්ස භික්ඛූ නෝ එවං ඉච්ඡා උප්පජ්ජය. මෙන්න මේ වගේ අදහසක් භික්ෂුවකට එන්න පුළුවන්. ආසාවක් ඇති වෙනවා. මොකද ආපත්‍යින්ච වතං ආපන්නෝ අසන ඛේව මං බික්කුන් ඥානියුං ආපත්‍යින් අන්න ආපත්‍ය කියන්නේ වැරද්දක් නේ ශික්ෂාව ශික්ෂාවලදී තියෙනවා දැන් ගිහි අයගේ ශික්ෂා කරනවා වගේම පැවිදි භික්ෂුන්ගේ ශික්ෂා කැඩෙන අවස්ථා තියෙනවා. ඒ ඒ උපසම්පදා ආදී ඒ වගේ විවිධාකාර ශික්ෂාපද තියෙනවා. විවිධ විදි සංවර වෙන. මෙන්න මේ විදිහේ ශික්ෂාපදයක් තමා අතින් කරනහම මගේ තමන් අතින් කරනට පස්සේ එතන ඒ වැරද්දක් වුණාට පස්සේ ඒ වැරදි වෙච්ච බව අනිත් භික්ෂූන් දන්නේ නැති එක තමයි හොඳ කියලා හිතෙනවා. හැබැයි එහෙම හිතුණට ඒ භික්ෂුවගේ ඒ වැරද්ද අනිත් අයට දැනගන්න ලැබෙනවා. එහෙම දැනගන්න ලැබුණාට පස්සේ මොකද හිතෙන්නේ අර හැම හිතිච්ච කෙනාට අනේ මං අතින් වෙච්ච මේ ආපත්‍ය ගැන අනිත් අය දැනගන්න තු වෙනවන හොඳයි කියලා හිතිච්ච කෙනාට මොකද වෙන්නේ? එයාට ඇති වෙනවා කේන්ති හට ගන්නවා. කේන්තියත් අමනාපයත් හට ගන්නවා. ඉතිසෝ කුපිතෝ හෝතිය අප්පනීතෝ අන්න එයාට කේන්තියක් සමනාප බවක් ඇති වෙනවා. මෙන්න මේක එයා තුල හටගත්ත මේ අමනාපයත් ඒ වගේම මේ කේන්තියක් කියන දේ උපක්ඛලේසතං ක්ලේශය කෝපෝ යෝචේවකෝ ආවසෝ කෝපෝ යෝච අපච්ච අපච්චයෝ උභයමේතං අංගනං මෙන්න මේ කෙලෙස් දෙක මේ දෙකම කෙලෙසියක් මේ කෝපය තමනාපයක් කියන කාරණා දෙකම ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා ඒ වගේම තානංකෝ පණීතං උජ්ජතියා උසෝ ඇවැත්නි මෙන්න මේ වගේ භික්ෂුවනුත් හම්බෙන්න ලැබෙනවා. ඒ තමයි ඒ භික්ෂුවකට ඔය විදිහටම ඉදේ කච්චේවං ඉච්ඡා උපදියං ආපත්තින් ආපතෙන්ච වත ආපන්නෝ අස්සනු අස්ස අනුරාගෝ මම් භික්ඛු චෝදේයෝ අන්න ඒ භික්ෂුවට හිතෙනවා මෙන්න මේ වගේ කාරණාව මං අතින් වැරද්දක් නැත්නම් ආපත්‍යක් සිද්ධ වුණා ඒක ඇත්ත හැබැයි මේ භික්ෂුන් වහන්සේලා සංඝයා මැද මට මේකට චෝදනා කරන්න නැතුව රාශිගතව මේකට කතා කරනවා නම් චෝදනා කරනවා හොඳයි කියලා හිතෙනවා. ඒ කියන්නේ පිරිස මැද සංගයා මැද මේක ਵਿਚාරන්න නැතුව මේ වැරද්ද ගැන මේ ආපත්‍ය ගැන විමසන්න නැතුව චෝදනා කරන්න නැතුව ඒක හුදකලාවේ කරනවා නම් හොඳයි කියලා අදහසක් ඇති වෙනවා. එහෙම අදහසක් ඇති වුනහම එතකොට ඒ අදහසත් එක්කම යා තුළ ඒ ඒකට අනුව තමයි පැවැත්ම තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් තමාම ගොඩනගාගත්ත දෙයක් අර බයිබල් සූත්‍රය වගේම දෙයක් තමයි තමාම තුළම ගොඩනගාගත්ත ස්වභාවයක් එක්ක උපාදිනයක් වෙන්නේ. මේක තමන්ම ඇති කරගත්ත දෙයක් කියලා තමන් දකින්න නැතිකමත් එක්කයි එන්නේ. දකින්නේ නැහැ තමන් ඇති කරගත්ත තමන් තුළ කෙලෙසක් කෙලෙසයක් මේක උපන්න දෙයක් බව දකින්නේ නැහැ. මේක කෙලෙසයක් බව හම්බ වෙන්නේ නැහැ. තමාම උපද්දවාගත්ත. ඒ නිසා ඒක ප්‍රහාණය කරගන්න හම්බෙන්නේ නැහැ. අනේකත් එක සංඥා මැදේ චෝදනා කරන්න ලැබුණාට පස්සේ යාට කේන්තිය සහ මනාපය ඇති වෙනවා. අන්න ඒවා තමයි උපක්ලේශ අංගණයන් වෙන්නේ. ඇයි එහෙම අංගණයන් බවට පත් වෙන්නේ? Taman තුල හටගත්තේ අදහසත් එක්කමයි. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා තව වික්ෂූන් දක්ින් ලැබෙන මෙන්න මේ විදිහේ වික්ෂූන් ගාමක ආසාවන් තියෙන මෙහිම වික්ෂූන් තානංකෝ පණේතන ඔසු විජිත යම් විදිය කච්චස වික්කුණ පුද්ගල එවන් ඉච්ඡා උප්පදී මේව කැමැත්ත තියෙන වික්ෂූන් දක්ින්න ලැබෙනවා ඒ තමයි මගේ අතින් වැරද්දක් වුණා තමයි. හැබැයි උනාට ඒක නේ මට චෝදනා කළ යුත්තේ හිත ගැළපෙන කෙනෙක් විතරයි. නොගැළපෙන අය චෝදනා කරන්න හොඳ නැහැ. කියන්නේ ඒක චෝදනා කළ යුතු කෙනෙක් ඉන්නවා මේකට. අපිට තේර විනයදර භික්ෂූන්. අන්න ඒ වගේ වැරද්ද පෙන්වා දෙන අය මේ කට්ටිය විතරයි මට මේකට චෝදනා කරන්න ඕන. අනික් කට්ටිය චෝදනා කරන්න ඒක හොඳ නැහැ. හැබැයි එහෙම හිතපු කෙනාට වෙන කෙනෙක් චෝදනා කරනවා. එහෙම නොගැලපෙන කෙනෙක් චෝදනා කරනකොට මොකද වෙන්නේ? එහෙම හිතුණාට පස්සේ යාටන්න කේන්ති යමනාපය ඇති වෙනවා. එතකොට මේ කේන්ති යමනාපය යන කෙලෙසියක්. එතකොට ඒක ඇති වෙන්න හේතු උනේ තමා තුළට ගත්තේ අදහසමයි. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා තවත් භික්ෂූන්ට මේ වගේ කැමැත්තක් ඇති වෙන භික්ෂූන් ඉන්නවා. ඒතකොට මේ කැමැත්ත තමයි සියල්ලට පාදක වෙලා තියෙන්නේ. ඒ තමයි රසනයි කාරණාව. විදේකච්ඡස්ස වික්කනෝනෝ එවං ඉච්ඡා උපජියං අහෝවත මමේව සත්තහා පටිපුච්චිත්වා පටිපුච්චිත්වා භික්ඛූනම් ධම්මං දේසෙය්‍ය අඤ්ඤම් භික්ඛුන් සත්තහා පටිපුච්චිත්වා පටිපුච්චිත්වා භික්ඛුන් ධම්මං දේසෙය්‍ය අන්න එයාට හිතන දේ තමයි ශාස්ත්‍රඥ වහන්සේ මගෙම්ම කරුණු විමස විමසා භික්ෂූන්ට ධර්ම දේශනා කරනවා නම් හොඳයි වෙන අය මගෙන් තොරව වෙන කෙනෙකුගෙන් කරුණු විමසීමස ධර්ම දේශනා කරන්න නැතුව මගෙන්ම කරුණු විමසීම සහ ධර්ම දේශනා කරනවා නම් හොඳයි කියලා අදහසක් ඇති වෙනවා භික්ෂුවකට. එහෙම අදහසක් ඇති වෙච්ච භික්ෂුවට සාස්තුන් වහන්සේ වෙනත් භික්ෂුවගෙන් ධර්ම කරුණ විමසීම සහ ධර්ම දේශනා කරනකොට මොකද වෙන්නේ? අන්න අර භික්ෂුවට හටගන්නවා කෝපයත් අමනාපයත් ඒ වගේම කෝපයත් කේන්තියක් කියන මෙන්න මේක හට ගන්නවා. අන්න ඒක උපක්ඛිලේශය. ඒතර බලන්න මේ මේ සියුම් කාරණා හිත තුළ හට ගන්න ආකාරය. එතකොට ඒ ඒ විදිහට ඒක හටගන්නේ තථා භූත වශයෙන් මේ කරුණු නොදකින නිසා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා ඊළඟ කාරණාව මෙන්න මේ ආකාරයට. ඒ තමයි අහෝවත අහෝවත මමේව බික්කු පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසෙය්‍යං ඊළඟට හිතෙනවා මේ භික්ෂූන් එක්ක පින්දපාත යනකොට ගමට පින්දපාත යනකොට භික්ෂූන් එක්ක මමම ඉස්සරහින් තියාගෙන යන්නට ඕන වෙන කෙනෙක් ඉස්සරහින් වඩම්බගෙන නැතුව මම තමයි එකට යන්න ඕන මුලින් යන්න ඕන මම තමයි ප්‍රධාන වශයෙන් ගන්න ඕනේ අන්න එහෙම හිතනට පස්සේ යාට මුල් තැන ලැබෙන්නේ නැති වෙනවා වෙන භික්ෂුවකට හම්බ වෙනවා. එහෙම වෙන භික්ෂුවකට හම්බෙච්ච තැනදී මොකද වෙන්නේ? අන්න තරහ සහ අමනාපය ඇති වෙනවා. මෙන්න මේක උපක්ඛිලේශ ධර්මය. ඊළඟට මේක අංගනයන් කෙලෙස් ධර්ම දෙකක් තමයි. ඒක හටගන්නේ අන්නර ඡන්දයත් එක්ක. ඊළඟ කාරණාව තව එකක් පැහැදිලි කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තානංකෝ පනේතං ආවසෝ විදිත යම් ඉදේ කච්චස්ස බික්කුණෝ එවං ඉච්ඡා උප්පජ්ජේය මෙන්න මේ වගේ ආසාවක් ඇති වෙනවා අහෝ වත අහමේවලා ලබෙහියං බතගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩං න අඤ්ඤං බික්කුං ලබෙය්‍ය බතගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්ඩන්ති එයාට හිතෙනවා මෙන්න මේ වගේ දානශාලා නැත්නම් දංගේකට ගියාට පස්සේ ඒ දංගෙයි මුල් අසුන ඉස්සෙල්ලාම අසුන මට ලැබෙන්නට ඕන මට තමයි ඉස්සෙල්ලාම දන්පැන් ලැබෙන්නට ඕන වෙන භික්ෂුවකට නෙමෙයි කියලා හිතෙනවා. හැබැයි මොකද වෙන්නේ වෙන වැඩිහිටි භික්ෂුවකට හම්බ වෙනවා. දන්නාසනේ දන් මුල් ආසනේ හම්බ වෙනවා. ඒක නිසා අන්න හට ගන්නවා මනාපියත් කෝපයත් කියන කාරණාව හට ගන්නවා. මෙන්න මේක අංගනයක් නැත්නම් ඒපක්ඛලේශයක් වෙනවා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා මෙන්න මේ වගේ කාරණාවක් ආයෙත් ඒ තමයි හරි ලස්සන කරුණු ටිකක් තියෙන්නේ තානංකෝ පණේතං ආවසෝ විජ්ජති යං විදේ කච්චස්ස බික්කුණෝ එවං ඉච්ඡා උප්පජ්ජේය මෙන්න මේ වගේ ආසාවක් උපදිනවා භික්ෂුවට අහෝවත අහෝවත අහමේවං බත්තග්ගේ බුත්තාවි අනුමෝදේයං න අඤ්ඤම් භික්ඛුන් බත්තග්ගේ බුත්තාවි අනුමෝදේයන්ති අන්න ඇති වෙන කාරණාව තමයි මේ දානශාලාවේදී දංගේදී වැළඳුවාම බුත්තානුමෝදනාව කියන්න මට හම්බ වෙන්නට ඕන වෙන කාටවත් හම්බෙන්නේ නැතුව. එහෙම හිතච්ච භික්ෂුවට හම්බුන් නැති වුනහම මේ බුත්තානුමෝදනාව මොකද වෙන්නේ? අර කෙලෙසිය හට ගන්නවා. එතකොට ඒ කෙලෙස මමනාපයත් කෝපයත් කියන කාරණාව හට ගන්නවා. ඒක හටගත්තේ අන්න අර කාරණාව නිසා ඒ කැමැත්ත නිසා මෙන්න මේ ආකාර පහබූත වශයෙන් මේ කරුණු හම්බු නැති වුනහම එයාට ඒ කෙලෙස් ධර්මයන් හට ගන්නවා. ඒ තමා තුළ ඒ කෙලෙස්යන් උපදිනවා. ඒතොරේ උපදින්න හේතුව ආපතනයි තමයි උපදින්නේ. ඊට පස්සේ ඊළඟ කාරණාව සාරිපුත්සානස් විග්‍රහ කරනවා තව එකක්. මෙන්න මේ වගේ කාරණාවක්. ඒ තමයි තානංකෝ පණේතං ආවසු විජ්ජති යං ඉදේ කච්චස වික්කුණෝ එවං ඉච්ඡා උප්පජියං අහෝ වත අහමේවං ආරාමගතානම් භික්ඛූණං ධම්මං දේශය න අඤ්ඤා භික්ඛූ ආරාමගතානම් භික්ඛූණං ධම්මං දේශය මේ ආරාමයේ සිටින භික්ෂූන්ට නැත්නම් ආරාමයට එන භික්ෂූන්ට මම තමයි බණ කියන්නට ඕනත් වෙන කෙනෙක් නෙමෙයි මම බණ කියන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. හැබැයි වෙන කෙනෙකුට බණ කියන්න හම්බුනහම මොකද වෙන්නේ? අනුස් ධර්මානුශාසන කරන්න හම්බුනහම අනුකෝපයත් අමනාපයත් හට ගන්නවා. මෙන්න මේක අංගණියක් කෙලෙසයක්. ඊළඟට ආයේ සාරිපුත් සාන්නාංශ පැහැදිලි කරනවා ඇතැම් භික්ෂුවකට මේ වගේ ලාමක දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි ආරාමයට එන භික්ෂුණීන්ට මම අවවාද කරන්න ඕනේ වෙන කෙනෙක් අවවාද කරන්න නැතුව කියලා. එහෙම හිතච්ච කෙනාටත් වෙන කෙනෙකුට අවවාද කරන්න ලැබුණාට පස්සේ අර අමනාපයත් කෝපයත් ඇති වෙනවා. ඊළඟට ආරාමයට එන උපාසකයන්ට මට තමයි අවවාද කරන්න ඕන ලැබෙන්න ඕන වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතුනහම ඒක තමන්ට නොලැබුණහම නමනාපයත් කෝපෙත් ඇති වෙනවා. ඒ වගේම ආරම්භන උපාසිකාවකට උපාසිකාවන්ට මම තමයි අනුශාසනා කරන්න ඕනේ කියලා හිතුනහම වෙන කෙනෙකුට ලැබුණහම යමනාපයත් තරහත් හට ගන්නවා. මෙන්න මේවා අංගන හැටියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා මෙන්න මේ වගේ ඉච්ඡාවලුත් භික්ෂූන්ට ඇති වෙනවා. ඒ තමයි මට තමයි හොඳට භික්ෂූන්ට ලැබෙන මේ භික්ෂූන්ගෙන් ලැබෙන පිරිකර නැත්නම් මේ ගරු සත්කාර ඉදේ කච්චස වික්කුණේ වන් ඉච්ඡා උපජයන් අහෝ වත මමේව බිකෝ සක්කාරේයුං ගරුකාරේයුම් මානියුං පූජේයුං න අඤ්ඤම් බිකෝ බික්ඛු බික්ඛුම් බික්ඛු සක්කාරියුම් ගරුකාරියුම් මානෙයුම් පූජෙයුම් අන්න එයාට හිතෙනවා මේ භික්ෂූන්ට ලැබෙන කියන්නේ භික්ෂුවකට යම් කිසි විදියකට භික්ෂූන් ඇවිදලා ගරු කරනවා නම් හොඳට බුහුමන් කරනවා නම් ඒක මට තමයි කරන්න ඕන වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතනවා. හැබැයි Tamanට ඒක නොලැබෙනකොට අග්‍ර වශයෙන් Tamanට නොලැබෙනකොට අන්න අමනාපය තරහත් හට ගන්නවා. ඒ වගේම ආය ආසාවක් ඇති වෙනවා මේ භික්ෂුණීන්ගේ පුද පූජාවල්. ඒ සත්කාර ගරු සම්මාන මට විතරයි ලැබෙන්නට ඕනේ. මට තමයි මූලිකව ලැබෙන්නට ඕනේ ඇත්තේ කියලා හිතෙනවා. නමුත් Tamanට එහෙම නොලැබුණහම අන්න හට ගන්නා මනාපයත් තරහක් කියන කාරණාව. ඊළඟ උපාසික උපාසකයන්ගෙන් ලැබෙන ඒ ගරු කිරීම සත්කාර කිරීම මේක මූලිකව මට ලැබෙන්න ඕන වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතෙනවා. නමුත් තමට නොලැබෙනකොට අමනාපයත් කෝපයත් හට ගන්නවා. උපාසිකාවන්ගෙනුත් ඒ ලැබෙන ගරුක සත්කාර කිරීම මට ලැබෙන්නට ඕනත් වේ කියලා හිතෙනවා. අන්න නොලැබෙනකොට අර අමනාපය හටගන්නවා. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව මෙන්න මේ විදිහට තවත් ઈච්ඡාවක් මෙහිම හටගන්නවා. තානංකෝ පණේතං ආවෝස විජ්ජති යං ඉදේ කච්චස්ස බික්කුණෝ එවං ઈච්ඡා උපජේයං අහෝවත අහෝ අහෝවත අහමේව ලාභියස්ස ප්‍රණීතානං චීවරානං අඤ්ඤම් භික්ඛුං ලාභී යස්ස පණීතානං චීවරානන්ති ප්‍රණීත හොඳට ලස්සනට හදපු සිවුර මටයි ලැබෙන්නට ඕන ඇති. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ වගේ ઈચ્છාවන් හටගන්නවා. ඒ තමයි හොඳට ලස්සනට තියෙන සිවුරු මටයි ලැබෙන්නට ඕන ඇත්තේ වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතනවා. නමුත් Tamanට ඒක ලැබිලා වෙන කෙනෙකුට ලැබෙනකොට අන්න රමනාපයත් කෝපයත් හටගන්නවා. ඊළඟට හිතෙනවා පින්ඩපාතය හොඳට පින්ඩපාතය ලැබෙන්නට ඕන නැති මටයි කියලා හිතෙනවා වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතෙනවා. නමුත් Tamante හොඳ පින්ඩපාතයක් නොලැබෙනකොට අනික් කෙනෙකුට ලැබෙනකොට අර අමනාපයත් තරහත් හට ගන්නවා. ඊළඟට හිතෙනවා සේනාසන හොඳ සේනාසන මටයි ලැබෙන්නට ඕන නැත්තේ වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතෙනවා. නමුත් වෙන කෙනෙකුට ලැබිලා Tamanට ලැබෙනකොට අර අමනාපයත් තරහත් හට ගන්නවා. ඊළඟට හොඳ ගිලන්පස Tamanටයි ලැබෙන්නට උන නැත්තේ වෙන කෙනෙකුට නෙමෙයි කියලා හිතෙනවා. නමුත් Tamanට ලැබෙන තැනදී වෙන කෙනෙකුට ලැබෙන තැනදී අර අමනාපයත් තරහත් හට ගන්නවා. මෙන්න මේ ආකාරයට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ උපක්ඛිලේශයන් හට ගන්න හැටි විග්‍රහ කරනවා. මේ සංකෝයතං ආවුසෝ පාපකාන කුසලාන ඉච්ඡාවචාරාණං අදි අදි වචන නදිදං අංගන්ති. මෙන්න මේකට කිව්වා මේ උපක්ඛිලේශයන් හට ගන්නවා කියලා කිව්වේ. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා යම් කිසි භික්ෂුවකට අවත්නි යම් කිසි භික්ෂුවකට ඔන්න ඔය උපක්ඛිලේශයන් ඇති වෙලා කියන්නේ තමා තුළ ඇති වෙලා නැහැ කියන්නේ නැති වෙලා නැහැ නමුත් තමා තුළ තියෙනවා ඔය උපක්ලේශ ධර්මයන් තමා තුළ තියෙනවා නමුත් තියෙන බව දන්නෙත් නැහැ. ඒකට අර නැති වෙන්න ඇති වෙන්න අවස්ථාවක් දකින්න ලැබුණොත් තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් යම්කිසි විදිහකට මෙන්න මේ විදිහට අකුසල ධර්මයන් නැති වෙච්ච නැති කෙනෙකුගේ අහන්ට ලැබෙනවා නැත්නම් ඒක දකින්න ලැබෙනවා ඒ වගේ කාරණාවක්. ඒ භික්ෂුව ලස්සනට විග්‍රහ කරනවා කිංචාපිසෝ හෝති අරඤ්‍යකෝ පන්තසේනාසනෝ පින්නපාතිකෝ සපදානචාරී පාසුකූලිකෝ ලෝකචීවරධරෝ අතකෝ තං සබ්‍රහ්මචාරී නේව සක්කාරොන් තින ගරුකාරොන් තින මානෙන් තින පූජෙන්ති තං කිස හේතු ඒ විදිහට අකුසල ධර්මයන් මොනම අවස්ථාවකදී ප්‍රකට වුණොත් එහෙම අරණ්‍ය වාසී කෙනෙකුගේ වනාන්තරයේ වාසය කරන කෙනෙකුගේ ඒ වගේම දුර ඈත සෙනසුන් වල පිණ්ඩපාතයෙන් ඉන්න කෙනෙකුගේ සපදාන අනුපිළිවෙලින් පිණ්ඩපාත යන ඒ වගේම පාසකූල සිවුරු දුෂ්කර සිවුරු දරන කෙනෙකුගේ මේ වගේ දෙයක් අහන්න ලැබුණොත් එහෙම ඔය වගේ අකුසල ධර්මයක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගරු කරන්නේ නෑ යාට. සත්කාර කරන්නේ නෑ, බුහුමන් කරන්නේ නෑ, පූජා කරන්නේ නෑ. ඇයි ඒ විදිහට හේතු ඒ වික්ෂුව නැත්තම් ඒ අරඤ්ඤේ හෝ කොහේ හරි දුෂ්කර විදිහට ගත කරකපු ඒ භික්ෂුව අවස්ථාව ලැබිච්ච තැනින් තමා තුළ අර කෙලෙස්ය හට ගන්නවා ඒ ප්‍රහාණය නොවෙච්ච කෙලෙස්ය ප්‍රකට වෙනවා අන්න ඒක දකින්නට අසන්නට එහෙම ලැබෙන නිසා තමයි මේ සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ ගරු කිරීම නැත්තේ එතකොට එහෙනම් ඒක බලෙන් නැති වෙන එක එක වෙලාවක නැතිලා තියෙන්න පුළුවන් නමුත් අවස්ථාව ලැබෙනකොට උදා වෙනවා ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා ඒක උදාහරණයකින් මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. ඒ තමයි කලින් වගේ උදාහරණයක් පෙන්නනවා රත්තරන් සම්මේ කඩේකින් හරි රන් කරුවෙකුගෙන් හරි කොහේ හරි ගෙදරකින් හරි සමභාජනයක් ගේනවා. හැබැයි මේ වාදනය හඳුට පිරිසුදු කරලා ලස්සනට දිලිසෙන එකක්. මේ කෙනා ආයකේ අයිති ගෙනාවට පස්සේ ඒක ඇතුළට දානවා සර්ප කුණක් හරි බලු කුණක් හරි මී කුණක් හරි දාලා ලස්සන තම වාජනේ ඒ පියනින් වහලා ඒ වාජනේ කඩපිල් මැද්දේ මහා ලස්සනට ඉහළින් උස්සගෙන යනවා. මෙහෙම යනකොට මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා මේ උස්සගෙන යන්නේ මේ ලස්සන වාජනයකට දාලා තියෙන දේ කවුරුත් හොඳ දෙයක් කවුරුත් කැමති දෙයක් වෙන්න ඇති හොඳ ප්‍රියමනාප දෙයක් වෙන්න ඇති කියලා පියන අරලා බලනකොට මොකද වෙන්නේ? අර ගඳ ගහන කුණු වෙච්ච මල කුණ දකින්නකොට අපිරියාවක් ඇති වෙනවා. බඩගිනි හිටපු කට්ටියන්ට බඩගිනි තියලා යනවා. කෑව කට්ටියන්ට අර කාපුවා වමාරන්න ඇති වෙනවා. ඒ වගේම අර පිළිකුලක් හට ගන්නවා. ඒකට හේතුව අර ලස්සන දිලිසෙන තඹ වාජනීය තුල තිබුණේ කුණු වෙච්ච මල කුණක්. සර්පහරි බලුහරි මල කුණා. අන්න වගේ කියනවා මේ වනාන්තරයේ ඒ වගේම දුෂ්කර සේනාසනවල පින්ඩ පාතයෙන් විතරක් ඉන්න පාසකුල සිවුරු දරන මෙන්න මේ ආකාරයේ භික්ෂුවක් තුලින් ඒ වගේ පාපක අකුසල ධර්මයන්ගේ අවස්ථාවකදී ඉස්මතු වුණොත් ඒ වගේ දෙයක් අහන්න ලැබුණොත් සබ්‍රහ්මචාරින් වහන්සේලා යාලට ගරු කරන්නේ ගරු කරන්නේ බුහුමන් දක්වන්නේ ඒකට හේතු වන්නේ අන්න අර කාරණාව ඒකට ලස්සන උදාහරණයක් තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දෙන්නේ පිටට ලස්සනට තිබුණාට ඇතුළට එහෙම එකක් නෑ. ඉතින් මේ ගැන දේශනා ගොඩක් තියෙනවා. අම්බූපම සූත්‍රය ආදී ගොඩක් දේශනා සූත්‍ර පිටකේ හම්බ වෙනවා. පිටින් ලස්සනට තිබ්බට ඇතුළ කිසි දෙයක් නෑ කියලා විග්‍රහ කරලා පෙන්නන. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් මේ ආශාවන් කියන්නේ ඇති වෙලා නැති, ඒ කියන්නේ අවස්ථාව යෙදුනහමත් ඇති වෙන ගතියක් නැති ඒ විදිහට අහන්න දකින්න ලැබෙන ඒ වගේ භික්ෂුන් ඉන්න පුළුවන්. ඒ භික්ෂුන් හැබැයි කිංචාපිසෝ හෝති ගාමන්ත වාසී ගාමන්ත විහාරේ ගමෙහි වාසය කරන කෙනෙක්. ඒ වගේම නේමන්ති අන්න ආරාධනා බාර ගන්න දාන ආරාධනා ආයුධාකාර ආරාධනා බාර ගන්න ගෘහපති චීවර බාර ගන්න මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන් ගිහියන්ගේ ආරාධනා බාර ගන්න ගිහියන්ගේ සිවුරු බාර ගන්න ගමෙහි වාසය කරන ඒවා පරිහරණය කරන භික්ෂුවා හැබැයි මේ භික්ෂුවකේ අර අවස්ථාව ලැබුණ තැනදී තර අකුසල් ඉස්මතු වෙන්නේ. අකුසල් ලැබෙන්නේ නෑ ඒවා දුර වෙලා. මෙන්න මේක අහන්න දකින්න ලැබුණාට පස්සේ සබ්‍රාහ්මචාර්යන් වහන්සේලා මොකද කරන්නේ? මේ භික්ෂුවට ගරු කරනවා, බුහුමන් කරනවා, සත්කාර කරනවා. ඒකට හේතුව රයා තුළ ඒ අකුසල ධර්මයන් ඒ අංගණයන් දකින්න ලැබෙන නිසා. ඒක හරියට මේ වගේ එකක් කියනවා. ඒ තමයි කඩේකින් හරි රන්කරුවකින් හරි ගෙදරකින් හරි තඹ වාදනයක් අරගෙන ඒ තඹ වාදනයේට ලස්සන වාදනයක් මේකට දානවා හොඳට ඇල්හාලේපත් සූප ව්‍යංජන ප්‍රණීත විදියට සකස් කරපු දේවල් මේ රන් වාදනයේට දානවා එතකොට මේ රන් වාදනයේට ඒවා ටික දාලා පියනින් වහනවා පියනින් වහලා ඉතා හොඳට කියන්නේ මේ තැන් වලට අරගෙන එක යනකොට මිනිස්සුන්ට හිතෙනවා මේක ඇතුළේ හොඳ දෙයක් ඇති කියලා ඒකේ පියන ඇරලා බලනකොට අර ප්‍රනීත ව්‍යංජන සහිත අර බත් ටික දකිනකොට බඩගින්න තියන අයට පුදුම සතුටකින් යාලට ඒ බඩගින්න තියෙනවා අපිරියාවක් ඇති වෙන්නේ නැහැ කන්න බොන්න හිතලා කාලා බිලා බඩ පුරව ගන්නවා බඩගිනි උදවියට බඩගිනි නැති උදවියටත් බඩගිනි නැති වෙනවා ඉච්චරටම ඒකේ සුවඳ ලස්සන හැම දෙයක්ම තියෙන නිසා අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් ඉන්න පුළුවන් මේ ගමෙහි ආරාධනා බාර අරගෙන ගිහි සිවුරු ගිහි යෝජන සිවුරු පරිහරණය කරමින් ඉන්න අන්නේ භික්ෂුවට අවස්ථාව ලැබෙන තැනදී මේ අකුසලයන් උත්පාදනය වෙන අවස්ථාව ලැබෙන තැනදී අකුසලයේ එන්නේ නැහැ. අන්නේ භික්ෂූන්ගේ ක්‍රියාව අහන්න දකින්න ලැබෙනකොට මොකද වෙන්නේ? ඒ භික්ෂූන්ගේ ක්‍රියාව අහන්න දකින්න ලැබෙන තැනදී සබ්‍රාහ්මචාරින් වහන්සේලා ගරු කරනවා සත්කාර කරනවා බුහුමන් කරනවා. ඒකට හේතු යාලතොල යකුසල ධර්මයන් ඉස්මතු නොවන එක. මෙන්න මේ ආකාරයට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ටික විග්‍රහ කරලා දුන්නාට පස්සේ එවං උත්ති ආයස්මා මහා මොග්ගල්ලාන ආයස්මන්තං සාරිපුත්තං සදවෝච සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරපු කාරණාව පැහැදිලි කරාම මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙහෙම කියනවා. උපමා මං ආවසෝ සාරිපුත්ත පටිභාති පටිභාතු තං ආවසෝ මොග්ගල්ලානාති. මට සාරිපුත්‍රයන් වහන්සේ උපමාවක් තේරුණා. හා හොඳයි ඒක පැහැදිලි කරන්න කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට කියනවා. ඒ අවස්ථාවේ මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගිරිබ්බජ කියන රජගහනුවර තැනක තමයි මම ඒ කාලේ වාසය කරේ. මම සිවුරු පාත්‍ර අරගෙන පින්ඩපාත රජගහනුවරට වැඩියා. එතනදී මට මෙන්න මේ වගේ සිද්ධියක් දකින්න ලැබුණා. ඒ තමයි සාමීති කියලා කරත් හදන කියන්නේ කරත් බාසුන් නැහැ කෙනෙකුගේ පුත්‍රයෙක් සාමීති කියලා කෙනෙක් හිටියා. අන්න එයා මේ කරත් එක රෝදයක් හදමින් තමයි හිටියේ. රෝදේ සකස් කරමින් හිටියේ. ඔතනට ආවා පණ්ඩුපුත්ත කියලා ආජීවකයෙක් නැත්නම් තාපසයෙක් ආජීවකයෙක් වගේ කෙනෙක් පණ්ඩුපුත්ත කියලා කෙනෙක් ආවා. එයත් ඉස්සර ඒ කරත්ත හදපු කෙනෙකුගේ පුත්‍රයෙක්ම තමයි. ඒ පණ්ඩුපුත්ත කියන එක්කෙනත් කරත් හදපු කෙනෙකුගේම පුත්‍රයෙක් කලින් පුත් එහෙම කෙනෙක්. ඉතින් මේ මේ කෙනාට ඒක මේ පණ්ඩපුත්ත කියන තාපසයාට ආජීවයට අර සාමීච කියන එක්කෙන මේ රෝධය සහිනකොට නැත්නම් ඒ රෝධය හදනකොට රෝධය සකස් කරනකොට එයාට පේනවා ඒ අර තාපසයාට පේනවා ඒ ආජීවයට පේනවා මේ රෝධේ මේ මේ පැත්තේ ඇදයක් තියෙනවා මේ පැත්තේ ඇදයක් තියෙනවා මෙතනත් දෝෂයක් තියෙනවා මේ රෝධේ මෙතන ඇදයි මෙන්න මේකේ මේ දෝෂේ මේ රෝධේ මෙහිම රහින්න ඕනේ එතකොට මේක හොඳට අරටුවට එනවා කිය කියා අර ඒ පණ්ඩු පුත්තට අර සාමීටි අර කරන වැඩේ දිහා බලන් ඉන්නකොට එයාට අරක ඇදකුද ටික පේන්න ගන්නවා මෙන්න මේවා මෙහි වෙන්නට ඕනේ කියලා. එහෙම හිතන විදිහටම එයාට පේන පේන විදිහටම අර සාමීටි කියන ඒ කරත්ත රෝධ හදන යාගේ පුත්‍රයෙක් වන සාමීටිට අරයා හිතන හිතන විදිහට ඒ ඇද සියල්ලක්ම අයින් වෙලා ඒ දෝෂ සියල්ලක්ම අයින් වෙලා ඒ විදිහටම හදනවා. අරයා හිතන විදිහටම හදනවා. එතකොට අර බාසුංගයගේ නැත්නම් අර මේ තාපසයට හරි සතුටක් ඇති වෙනවා. ඒ අර කලින් කතා කරන දන්න තාපසයට හරිම සතුටක් ඇති වෙනවා. එයා සතුටින් යුක්තව මෙන්න මේ විදිහට කියනවා. කාරණා. ඇත්තෙන්ම මේක හරියට මේ හදවතකින් හදවතක් රහිනවා වගේ. ඒ කියන්නේ හදවතකින් හදවතක් දැනගෙන රහිනවා වගේ කියලා එයාට සතුටින් එයා කියනවා. මොකද එයාත් ඒ ක්‍රියාව දන්න නිසා අර සාමිතිත් ඒක දක්ෂ නිසා සාමිත් එහෙම කරනකොට ඒ ක්‍රියාව කරන තැනදී අරයට ඒ විදියට හිතෙනවා. එතකොට මෙන්න මේ උපමාව කියලා මේ මුගල්ලාන ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. ඒ තමයි යෝපනතේ කුලපුත්තා සද්ධා අගහරස්ම අසද්ධා කුලපුත්තා අසද්ධා සද්ධාවකින් තොරව පළවෙනි කාරණාව කියන්නේ සද්ධාවකින් තොරව මේ ශාසනයට ඇතුළු වෙනවා. සද්ධාවකින් තොරව මේ ශාසනයට ඇතුළු වෙලා එයා මෙන්න මේ වගේ දෙයක් කරනවා. එයා හරියට පුදුම මායාකාරී ස්වභාවයක් ඒ වගේම ගුණවත් භාවයක් එයාට නෑ ඒ මායාවෙන් ඒ වගේ මෙතන වචන ටිකක් තියෙනවා නසද්ධා ආගාරස අනගාරයන් පබ්බජිතා සට මායාවිනෝ එයා එයා තුල තියෙන ගති ටික එයා තුල තියෙනවා කපටි භාවය ගුණවත් නැති භාවය කියන්නේ මායා ස්වභාවය. ඒ වගේම අනුන්ට ගුණවත් බව රඟපාන කට්ටකම මෙන්න මේ වගේ අහංකාරකම හිතට ගත්තකම චපල භාවය මේ මේ හිතරම කතා කරන්නම යොමු වෙච්ච ගතිය. හැම වෙලෙම කතා කරන්න පටන් ගත්ත ගමන් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඒ වගේම මේ ආහාරයේ මත්ප්‍රණිතාවේ නැහැ. භාවනා කිරීමක් නැහැ. නිරිවරාගෙන జాగරියාණියෝගේ දෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රවණ ඵලයන් අපේක්ෂාවක් නැහැ. ඒ වගේම මේ ශික්ෂාව පිළිබඳ ගෞරවයක් නැහැ. සිව්පසය එකතු කර ගැනීමක් විතරයි තියෙන්නේ. මේ ශාසනයේ සැහැල්ලුවට අරගෙන පත්‍ය බහුල කරගෙන ශාසනයේ සැහැල්ලුවට අරගෙන පත්‍ය බහුල කරගෙන පිරිහෙල් දේවල් එක්කම තමයි වාසය කරන්නේ කුසීතව වීරියකින් වීරියක් නැතුව සිහිය පිහිටවා ගන්න නැතුව නුවණක් සම්පජන්ණයක් නැතුව විසිරෙච්ච සිතකින් දුෂ්ප්‍රාති සිතකින් මෝඩ විදිහට තමයි වාසය කරන්නේ. අන්න එවැනි කෙනෙක් එයා එයාට හරියට මේ ධර්ම දේශනාව එයාගේ හදවතට හැල දහනවා වගේ කියනවා. දුප්පඤ්ඤං එලමුගං එලමුගං තේසං ආයස්මා සාරිපුත්තෝ විනා ධම්මපාරියායන හදයන් මඤ්ඤේ අඤ්ඤාය තජ්ජති. මේ හදවත හැල දානවා වගේ වැඩක් එයාගේ. මොකද යාට කීවා වගේමයි එයා තුල තියෙන මේ අර මේ අගුණ ගති ඒක හරියට අර එයාට දැන් ඒක ප්‍රහාණය කරන්න කියවා වගේ අර සාමීච කියන වඩුවට එම රෝධ හදන කෙනා ඒ කරනකොට අරයා ඒක දැනගෙන එයා කරලා එයාට ඒක හොඳට පේනවා. එතකොට අරයා ඒක හොඳ එයා එයත් ඒ කාරණා දක්ෂයි එයා කරනවා. හැබැයි ඒ ඒ විදිහේ දෙයක් කරන්න මෙන්න මේ අකුසල් තියෙන අයට මේ වගේ කෙලස් තියෙන අයට කිව්වා වගේ වෙනවා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මුගලන් ස්වාමීන් වහන්සේ දේශනා කර පැහැදිලි කරනවා. ඊළඟට සාරි මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා යෝපන තේ කුලපුත්තෝ කුලපුත්තා සද්ධා අගාරස්ම අනගාරියම් පබ්බජිතා සද්ධාවෙන් යුක්තව මේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව දැන් සද්ධාව නැති කෙනාට තමයි එහෙම නිකනේ සද්ධාවක්නේ හැම තැනකම මේ ධර්ම මාර්ගයට තියෙන්නේ ඒක නැතිවවොත් ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ශ්‍රද්ධාවකින් යුක්තව මේකට යොමු වෙනවා. යොමු එහෙම කෙනෙක් දැන් එයා යොමු වෙන්නේ කුමකටද? මේ සම්බුදු ශාසනයේ සත්‍ය තේරුම් ගන්න. එයාට මේ මහා පැවිදි වුණාට පස්සේ ගුණවත්කමමයි එයාට තියෙන්නේ. එයාගේ කපට කපටි භාවයක් නැහැ, මායාකමක් නැහැ, ගුණවත්කම පෙන්වන්න රඟපෑමක් ඉස්මතු වෙන ඒ විදිය දෙයක් තමන්ගේ අවබෝධයක් ඉස්මතු වෙන ක්‍රියාවක් එහෙම පෙන්වීමක් නෑ කට්ටකමක් නෑ ආඩම්බර ගතියක් නෑ හිතර දැඩිව අරගෙන නෑ චපල ගතියක් නෑ කටවාචාලකමක් නෑ හැමතිස්සෙම කතා කරගෙන ඉන්න ගතියක් නෑ ඉන්දිය සංවරය කරගෙන ඉන්නේ කැම්බීම ප්‍රමාණය දන්නවා ඒ වගේම මේ ශ්‍රමණ ඵලයන් අපේක්ෂාවක් තියෙනවා ශිෂ්‍යාව ගැන හික්මීමක් ගෞරවයක් තියෙනවා සිව්පසේ ගොඩ ගහගන්න අවශ්‍යතාවයක් නැහැ. ශාසනයේ සැහැල්ලුවට මේ පැවිද්ද අරගෙන නැහැ. හිත පිරිහෙන දේවල් කරන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. හොඳට මේ ධර්මයේ එක තමයි ධර්මයේ මේ එක ජීවිතය ගත කරන්න කැමැත්තක් තියෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න පැත්තට යොමු වෙන්න කැමැත්තක් තියෙන්නේ. වීරියක් තියෙනවා, සතිසිහිය පිහිටවා ගන්නවා. අවබෝධයත්, සමායතියත්, ප්‍රඥාවත් මෙන්න මේ කාරණා තියෙනවා. මෝඩ ගතියකුත් නෑ ඒ කෙනාට. අන්න ඒ කෙනා මේ දේශනාව අහලා ඒ භික්ෂුන් වහන්සේලා මේ වචන වලින් ඔක සතුටින් ওই කාරණාව අනුමෝදන් වෙලා අකුසල වලින් බේර ගන්නවා කියලා බේරෙනවා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඒ කෙනා ඒ අකුසල ප්‍රහාණය කරලා ඒ වගේම බේරිලා මේ ධර්මයේ පිහිටනවා කියලා සාදුවත බොහෝ සබ්‍රහ්මචාරය කුසල උත්හාපෙත්වා කුසලේ පතිත්තහපේති අකුසල දුරු කළා කුසලයේ පිහිටවනවා කියලා මුගලන් ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දේශනා කියලා ඒක ඒ කාරණාව කියනවා ඊට පස්සේ මෙන්න මේ වගේ උදාහරණයක් කියනවා ලස්සන උදාහරණයක් කාය කියනවා මෙන්න මේ වගේ දෙයක් තමයි මෙහිදෙනවා කියලා කියනවා ඒ තමයි ලස්සනට ඉන්න කැමති හේතාපියා උසෝ ඉස්සිවා පුරුෂවා දහරෝවා යුවා මණ්ඩන මණ්ඩනක ජාතිකෝ සීසං නහනෝ ලස්සනට ඉන්න කැමති මේ කාන්තාවක් දුවක් කුමාරයෙක් හරි කුමාරිකාවක් හරි එයා මොකද කරන්නේ හොඳට හිසේ ඉඳලා වතුර නාලා ඊට පස්සේ මොනවා හරි මල් වලින් නිලුම් මල් ආදී දේවල් වලින් පිච්ච මල් ආදී ඒ මල් මාලා එයාට හම්බ වුණාට පස්සේ ඒක හිස් හරි සතුටින් අරගෙන දෝතිම පිරිය අරගෙන ශරීරයේ උත්තරමාංගයක් වන හිසට ඒක පැනද ගන්නවා. ඒ හිසේ ඒක පැනද ගන්නවා. අන්න ඒ වගේ කියලා මේ උදාහරණය පැහැදිලි කරලා කියනවා. අන්න ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ගිහි ජීවිතයේ අතහැරලා පැවිදි වෙච්ච පැවිදි වුණ කෙනාට කපටිකම් නැතුව ගුණවත්කම් ඉස්මතු කරන්නේ නැතුව රඟපෑමේ නැතනුව ආඩම්බර ගති නැතුව හිතට ගන්න නැතුව චපල ගති කටවාචාලකම නැතුව දොඩවන ගති නැතුව නැත්නම් හැමතිස්සෙම කතා කර කර ඉන්න ගති නැතුව ඉන්ද්‍රිය සංවරයේ භෝජනී ප්‍රමාණය දැනගෙන ශ්‍රවණ ඵල අපේක්ෂාවකින් මේ ශික්ෂාව තුළ හික්මමින් ගෞරවයෙන් යුක්තව සිව්පසයම එකම යොමු වෙන්නේ නැතුව ශාසනයේ මේ පැවිද්ද සැහැල්ලුවට ගන්න නැතුව හිත පිරෙන දේවල් අතහැරලා මේ ධර්මයටම හිත පිහිටවාගෙන වීරියත් සිහියත් ඒ වගේම සමාධිය ප්‍රඥාව මෙන්න මේ කාරණා එක ඉන්න කෙනෙක් අන්නේ කෙනෙකුට මේ දේශනාව සාරිපුත්‍රයන් වහන්සේගේ මේ දේශනාව හරියට අර උසින් කියන්නේ මේ හොඳට නාලාව කෙනාට හිස මුදුනේ තියාගන්න හම්බෙච්ච දෙයක් මල් මාලයක් වගේ මේක අමාදහරක් කියන්නේ අමාපාණ අමෘතයක් කරගන්නවා කියලා මුගලන් ස්වාමින් වහන්සේ සාරිපුත්තු ස්වාමින් වහන්සේට පැහැදිලි කරනවා. තේ ආයස්මතෝ සාරිපුත්තෝ ඊමන් ධම්මපරියායන් සුත්වා පිච්ඡන්ති අමඤ්ඤං ගසන්ති මඤ්ඤං වචසා චේව මනසාති සාදු වතසෝ සබ්‍රහ්මචාරී අකුසල උට්ටාපිට්වා කුසලේ පතිට්ඨාති අන්නේ කෙනාර ඒක හරියට හිස් මුදුනින් පිළිගන්න දෙයක් කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආකාරයට මෙන්න මේ රහතුන් වහන්සේලා දෙන මාතර මේ සාකච්ඡාව නිමා වෙනවා ඉති ඉති ඉති ඉතිබතේ උභෝ මහානාග මහානාගයන් වහන්සේලා අතර තිබිච්ච දෙන්න අතර තිබිච්ච මේ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතස්ස මෙන්න මේ අන්‍යෝන්‍ය වශයෙන් තියෙති මේ භාසිතේ සතුටින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. ඉතින් මේ බුද්ධ දේශනාව තුළ බුදුරයන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා සාරිපුත්තු මුගල්ලාන දෙනම තමයි මේ ශාසනයේ භික්ෂුවට අග සතන් ආදර්ශයට ගන්න කියලා පැහැදිලි කරන්නේ හරියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හදන වදන අම්මා වගේ මුගලන් ස්වාමීන් වහන්සේ හදන සුළු මාව වගේ බුදුරන් වහන්සේ සත්‍යබං සූත්‍රය පැහැදිලි කරනවා. ඉතින් භික්ෂූන්ට මහත් තනුකම්පාවෙන් යුක්තව මේ ධම්ම මාර්ගයේ යොමු වීම පිණිස උපකාර කරන දෙනම තමයි අග්‍රසවුන් දෙනම. ඉතින් ඒ අග්‍ර ශ්‍රාවක දෙනම අතර සිදුවෙච්ච සාකච්ඡාවක් තමයි මේ අනංගන සූත්‍රය තුළදී පැහැදිලි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන අපි තුල අපි තුලත් මෙන්න මේ ආකාරයට මොන හෝ විදිහක කෙලෙස් සමහරලාට කෙනෙකුට ඉස්මතු වෙලා නැහැ. මොකද සමහර අයගේ තියෙනවා කෙලෙස් ප්‍රකට නැහැ. හම්බෙන්නේ නැහැ. හැබැයි Taman තුල ඒක නැති බව දන්නේ නැති නිසා ඒක නැවත උත්පාදනයට හේතු වෙනවා. සමහරලාවට උත්පාදනය වෙච්ච ඒවා තියන අයට ඒක ඇති බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා දුරු කරගෙන ඒවා යථාභූත වශයෙන් දැනගෙන මේ කාරණා දුරු කරගෙන සතුටු සතුටින් පැවිද්දත් එක්ක හිතලා වාසය කරන්න ඒ වගේම මේ දහම් මාර්ගයත් සතුටින් යොමු වෙන්න ඒ සියල්ලක්ම උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ශාසනයේ හැම පරයයක්ම මේ සුන්දර ජීවිතයකට සතුටින් වාසය කරන ජීවිතයකට සියලු පරයයන් පැහැදිලි කරලා පෙන්නනවා. ඇත්තටම මා නුවණත් එක්ක යොමු වෙන කෙනාට මේ සියලුම අංගයන් ඇති වෙනවා. අද ගොඩාක් තියෙන කාරණාව තමයි නුවණත් එක්ක යොමු නොවීමත් එක්ක තමයි මේ සියලුම දේවල් ඇති වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නට ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයට අනුකූලව ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේකට යොමු වෙනවා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව මේ සඳහා යොමු වුණොත් අපටත් පුළුවන්කමක් ලැබෙනවා ඒ විදිහේ ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ සඳහා මේ උතුම් බුද්ධ භාෂිතය ඔබ සියලු දෙනාටමත් අප සියලු දෙනාටමත් උපකාරයක් කරගන්නවා කියලා ප්‍රතිස්ථානයක් ඇති කරගමු. ඉතින් මේ සඳහා අපට තව තේරුම් ගන්න සාකච්ඡා කරන්න තියෙන කාරණා තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සඳහා අවස්ථාව තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ මෙතන කෙලස් කියද්දී මට පොඩ්ඩක් මතක් වුණා දැන් පුද්ගලයෝ හතර දෙනෙකුත් කියලා හින්දා මේ අර මහා මාළුන්ගේ පුත්තු සූත්‍රය වගේ එකක් තියෙනවා. සංයෝජන කතා කරන එතකොට මේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා දන්නේ නැතිකම සංයෝජනයක් බවට වර්ධනය වෙනවා කියලා කිව්වේ. එතකොට ඒ ඒ පැත්තෙන් අපි හිතුවොත් ඒක අර කෙලෙස් දන්නේ නැහැ කියන එකට ගැලපෙනවා ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. තේරුම් ගන්නයි. ඔව් ඒකත් ගැලපෙනවා. මොකද ඇත්තටම හැම දෙයක්ම දැනගත්තොත් තමයි ප්‍රහාණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සංයෝජනත් නැත්නම් ඒක ප්‍රහාණය කරන්න බෑ. ඒ වගේ තමයි මේ කෙලෙස් ධර්මයන් තමන් තුළ නැති බව දැනගත්ත තැනදී තමයි ඒක ප්‍රහාණය කරගන්න යමු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ දේශනාව තුළ ගොඩාක් ඒස්මතු කරලා පෙන්නලා දීලා තියෙන්නේ. අපට අපේ තුළ හටගන්න මේ කෙලෙස් ධර්මයන් අපි තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්ත තැනදී තමයි ඇති බව සහ ඇති බව දෙකම ප්‍රකට වෙන්නට ඕනේ. එතකොට ඇති බව තේරුම් ගත්ත එක්කෙනා ප්‍රහාණය කරන්නත් ඇති බව තේරුම් ගත්ත කෙනා ඒ ඒ දේවල් උත්පාදනය නොවන විදිහට කටයුතු කරන්නත් උත්සාහ කරනවා. ඒ කාරණාව තමයි මේ දේශනාව තුළ සම්පූර්ණයෙන් ඉස්මතු වෙලා පෙන්වා දීලා තියෙන්නේ. මොකද දැන් ගොඩාක් ගිහි කෙනාට වඩා පැවිදි කෙනා ගත්තහම පැවිදි කෙනාගේ සංවර ගතිය ගොඩක් තියෙනට ඕනේ. මොකද පැවිදි වුණාට පස්සේ සමහර වෙලාවට පිරිහෙන ගතිය වැඩි. මොකද ඒ කෙනා වැරද්දවා ගත්තොත් එහෙම ඒ වරද්ද වැරදවා ගැනීමත් එක්ක ගොඩාක් කුසල් ඇති වෙනවා. ඒ නිසා තමයි වරද්දවා ගන්නතුව නිවැරදි පැවිදි ජීවිතයකට මේ අනුශාසනා ගොඩාක් උපකාර ඒ වගේම තමයි නිවන් මාර්ගයේ එක්ක ගමන් කරනකොටත් තමා තුළ කෙලෙස් උත්පාදනය නොවන ආකාරයට කටයුතු කරන්න මේ දේවල් ගොඩක් උපකාර වෙනවා. එහෙම කටයුතු කරනකොට තමයි අනිත් දේවලුත් අපට පහසු දැන් අපි හිතමු දැන් මේ කිව් කාරණාවක් කියනවානේ සබ්‍රමචාරීන්ලා ගරු කරනවා ගරු බුහුමන් දක්වනවා ඇසුරු කරනවා එතකොට ඔන්න ඔය වගේ තමයි ගුණයක් පේනකොට කෙනෙකුගේ ගුණයක් පේනකොට ඒ ගුණේ පේන කෙනාට ලං වෙන්න හිතෙනවා සබ්‍රමචාරීන් වහන්සේලාට කතාබස් කරන්න හිතෙනවා උපකාර කරන්න හිතෙනවා ධර්මයෙන් අනුශාසනා කරන්න හිතෙනවා එතකොට හැම පැත්තක් ලැබෙනවා දැන් එහෙම ප්‍රකට නොවන තැනදී දැන් බුදුරන් වහන්සේට නම් හැකියාව තිබ්බා මේ මොන කෙලෙස් මොන අකුසලෙ තිබිච්ච කෙනෙකුට උනත් එයාගේ ඉන්ද්‍රිය ධර්ම දක්ලා ධර්ම දේශනා කරන්නේ. නමුත් මේ ගුණවත් ගුණවත් අය පෑහෙන්නේ එකතු වෙන්නේ ඒ අදාළ ගුණයන් ඉස්මතු වෙනකොට. අන්න එහෙනම් ඒ ගුණයන් ප්‍රකට වෙන්නට ඕනේ. ඒ ගුණයන් ඉස්මතු වෙන්නට ඕනේ. ඒ ගුණයන් එන්නේ නැති වුනහම සබ්‍රහ්මචාරීවරු ඇසුරු වෙන්නේ නැහැ. එතකොට ධර්මයේ ලැබෙන්න හේතු කාරණා හම්බෙන්නෙත් නැහැ. අරවා ඈත් වෙලා යනවා. එන්න එන්න තමන්ට ලැබෙන්න තියෙන සම්පත් සද්ධර්මය නැත්නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය එන්නේ ඈත් වෙනවා. ගුණවත් වෙන්න ගුණවත් වෙන්න ඒ කාරණා ලං වෙනවා හැම පැත්තෙම මේක පෝෂණය වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ගුණවත් භාවයන් ඇති කරගන්න ඕනකම තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්හංස ටිකක් අසනීප ගතියින් ඉන්න නිසා කතා කරන්න අමාරුයි මේ ස්වාමීන් වහන්සේ තුන්වෙනි පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න කැමති තමන් තුල කෙලෙසුත් නැහැ කෙලෙස් නැති බව දන්නෙත් නැහැ ඒ සේකායද එහෙම නැත්නම් උපාසක උපාසිකාවට ඒ අවස්ථාව මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං තෙරුවන් සරණයි තෙරුවන් සරණයි දැන් මෙතන ඇත්තරම් පැහැදිලි කරන තැනදී මේ සේකා සේක අදාළ නැහැ මේකට මොකද ඒකට හේතුව මෙතන සාමාන්‍යයෙන් මේ අපට මූලිකව ප්‍රකට වෙන කරුණ තමයි විග්‍රහ කරන්න. හැබැයි ඒ කාරණාවටත් හේතුවක් තියෙනවා. ඒ ඒ කෙලෙසි හටගන්න. දැන් මේ අර විග්‍රහ කළ පෙන්නේ භික්ෂූන් සම්බන්ධයෙන් අර ඡන්දයක් කැමැත්තක් යම් කාරණාවකට තියෙනවා. ඒක නොලැබෙනකොට මේ කෙලෙසි හටගන්නේ කියලා. අන්න ඒ වගේ කාරණාවක්. එතකොට එහෙනම් එතනදී දැන් සමහර කට්ටිය ඉන්නවා අනුන්ගේ eh, වැරදි හොයන eh, මුල් පළවෙනි කෙනා ගත්තොත් එහෙම අනුන්ගේ වැරදි වලටම eh, ප්‍රතිචාර දක්වන ඒවත් එක්කම කටයුතු කරන ඊළඟට අන්නයට උපකාර නොකරන විවිධාකාර විදිහට කෙලෙස් උත්පාදන නමුත් ඒක කෙලෙස්යක් කියලා හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ නැහැ මේක විය යුතුයි මේක තමයි සාධාරණේ. ඒ කියන්නේ මේ අනිත් කෙනා කරන්නේ නැත්නම් ඒක කරවන්නට ඕනේ. මේක හරියට වෙන්නට ඕනේ කියලා මේ මොනවා හෝ විදිහකට මේ සාධාරණීකරණයක් කරගන්නවා. හැබැයි තමන්ගේ දේලේසයක් කියලා එක දන්නේ නැහැ. තමන් තුළ මේක කෙලෙසයක් කියලා හිතෙන්නේ නැහැ. අරයා සීල් රකින්නේ, අරයා මෙහෙම ධර්මයේ ඇසිරෙන්නේ, අරයා මේ දේ කරන්නේ නැහැ. ඊළඟට මේ මේ විවිධාකාර විදිහට මේ කෙලෙස් උත්පාදනය වෙනකොට ඒ උත්පාදනය වෙන දේ තමන් කෙලෙසයක් කියලා තමන්ට හිතෙන්නේ නැහැ. සමහර අයට එහෙම කරද්දි හිතෙනවා මේ කෙලෙසයක් කියලා. තමන් තුළ. අන්න එයා තමයි මේක ප්‍රහාණය කරන්න උත්සාහය දරන්නේ. මොකද තමන් තුළ ඒක උත්පාදනයේ හැටි යථාර්ථ වශයෙන්ම ඒකේ කාරණාව තේරෙනකොට අන්න ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. නොතේරෙන කෙනා ඒක තුලමයි ඉන්නේ අනුන්ගේ අඩුපාඩුවක් දකිමින් ඊළඟට ඒ මොනවා හෝ තමන් කොටු කරගත රාමුක එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා මිසක් තමන් තුලේ හටගන්න කෙලෙසේ දකින්නේ නැහැ. තුන්වෙනි එක තමයි එහෙම මොකුත් නැහැ. පාඩුවේ ඉන්නවා. ඒ කියන්නේ Tamanට කෙලෙසියක් අර ඕන දෙයක් මම මම මේකට ඇත්තටම උදාහරණ දෙනවා ගොඩක් තැන්වලදී සමහර කට්ටිය ඉන්නවා මොනවා අර මම හිතන සබ්බාසුති යෝග කිව්වා ඉවසීම කියන කාරණාව නැත්තම් මේ සමහර අය ඉන්නවා මොන දේ වුණත් ඉවසන්න පුළුවන්. ඇතුලෙන් ගැටීමකුත් නැහැ. එච්චරට විවසීම. හැබැයි මේ අර විමුක්ති මාර්ගයත් එක්ක නෙමෙයි. අන්න ඒ වගේ පිරිස තමයි මේ විග්‍රහ කරන්නේ. එතකොට ඒ වගේ ඉන්නවා මේ කෙලෙස් නැහැ Taman තුල. අර මේ අනිත් අය මොනවා දේවල් කරත් ඒ වගේන් කෙලෙස් උත්පාදනය වෙන්නේ Tamanට වෙන ලාමක ඉච්ඡාන ඒ මොකක්වත් නැහැ. නැතුව හරි උපේක්ෂාවක් එක ජීවිතය ගත කරන ඉන්නවා. හැබැයි එයා දන්නේ නැහැ එයා තුල එහෙම දෙයක් උත්පාදනය වෙලා නැහැ කියලා. ඒ කියන්නේ එහෙම කෙලෙසක් නැති බව දන්න. ඒ නිසා එයාට අර කෙලෙස් උත්පාදනය වෙන විදිහ යම් කිසි කටයුත්තකට හෙළඹුණාම අන්න උත්පාදනය වෙලා එනවා. ඒ කියන්නේ අපි හිතමු ඒ ඒ ඒ පරිසරයක් ඉදිරියලා නෑ. ඔන්න අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා ගිහි කෙනෙක්. අපි හිතමු එයා පැවිදි වෙන්න කැමති. එයා තුල ගෙදර කටයුතු කරනකොට පුදුම විදිහට සතුටක් තියෙනවා. ඒ කියන්නේ අනුන්ගේ වැරදි අදාළ නෑ. ඊට පස්සේ තමන් මේ අනිත් අයට උපකාර කරගෙන මේ හැමදේම කටයුතු කරගෙන ආවට පස්සේ ඔන්න ධර්මයේ හැසිරෙන්න යමු නැත්නම් පැවිදි සමාජයකට ආවට පස්සේ දැන් ටික ටික ඔන්න තේරෙනවා අඩුපාඩු පේනවා. දැන් අර ගිහි සමාජයේ අර අඩුපාඩු ලොකු ගතියක් නෙමෙයිනේ. තමන් ඊට වඩා ශේෂ්ඨයිනේ. හැබැයි පැවිදි සමාජයට ආවට පස්සේ ඔන්න ටික ටික ආ මේ මොකද කරන්නේ? මේ මොකද කරන්නේ? මෙහෙම කියලා අර තමන් තුල දැන් කෙලෙස්යක් නැති බව තේරුම් නොගත්ත නිසා කෙලෙස් හටගන්න ආකාරයට කටයුතු කරන්නේ නැති වෙන්නේ එයා ඒ තමන් ප්‍රයෝජනට අරගෙන නැහැ තමන්ගේ ජීවිතේ. ඒකට හේතුව ධර්මයට හරියට යොමු නොවෙච්ච එකම. හැබැයි ඒ විදිහට කටයුතු කරනකොට අර අනික් අයගේ වැරදි අඩුපාඩු ඒ කිසි දෙයක් අර තමන් තුළ තිබිච්ච ඒ ස්වභාවයම ඒකම උත්පාදනය කර කර ගන්නවා. එතකොට ඔන්න ඔය කාරණාව දැකපු කෙනා තමයි එහෙම කරන්නේ. නොදැකපු කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ යහපවර කෙලෙස් ඇති බව නොදන්නා කෙනා බවට පත් වෙනවා අවසානයේදී. ඒ කියන්නේ කෙලෙස් උත්පාදනය වුණාට පස්සේ කෙලෙස් නැති බව නොදන්නා කෙනා වගේම තමයි කෙලෙස් ඇති බව නොදන්නා කෙනෙක් බවටත්පත් වෙනවා. අර උපක්ලේශත් එකමයි ජීවත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් ඈත් වෙන කලින් ලං වෙනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලා. මුලින් ලං වෙනවා මොකද අරක එකපාරට කෙලෙස් ප්‍රකට වෙන්නේ නැතුව ඉතල ප්‍රකට වෙන තැනදී අන්න අයින් වෙලා යනවා. එතකොට අයින් වෙන්නේ මොකද? ධර්මයේ අයින් වෙලා යනවා, කල්යාණ මිත්‍රයෙන් අයින් වෙලා යනවා. අර ඔක්කොම මගේ හැරලා යනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්ස. සයන්ස වාචා කලින් පිටතර මේ කියනවා මේ ස්වාමීන් වහන්සේලා ගිට ක්ලේශන නැතිවීම හැකියාව වැඩි වගේ මේ ගත විදිහ හරියට දන්නේ නැහැ. ඒ ඒ ගැන පොඩ්ඩක් වෙලපුර ටිකක් කියන්න ඇයි එහෙම වෙන්නේ කියලා මොකද ඒක මතර පොඩි කරගෙන වරදක් බාන්නේ නෙමෙයි අර අපිට ඒක ස්වරූපය අඳ ගන්න පුළුවන් අර සමහරලාට බැඳුම් බිඳුම් ලැබෙන ඒ වගේ තත්ත්වයක් පත්වනකොට ඒ ප්‍රේෂයන් තුරන් වල නැති හිතක ඒ නිලවල මතුවෙන්න පුළුවන් හැකියාවක් වෙන දේ කියවෙන්නේ කියලා. ඒ ඒ වගේම සාරණාස අපි මොනිට අහලා මම දැනගන්න කැමතියි දැන් මේ අත්දැකීම් තියෙනවා මේ හොඳට අපිත් සමග මේ කතා බහ කරමින් ඉන්න පිළිස් කිසියම් අවස්ථේ කතාබහ හේතු නිසාම තම තම ධර්මයේ කිසියම් අවබෝධයක් ඇති වෙනකොට ඒ කියන්නේ තමන් මේ ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක් ධර්ම කතාවකට එන්නේ නැහැ දැන්. කතා කරන්නේවත් නැහැ. මොකද ඒකත් ඒ මානයක් නිසා ඇති වෙන දෙයක්ද කියන දේ. දැන් සමහරවිට මම බොහෝ විට දකිනවා මගේ අර්ථ ගන්න දකිනවා අඩු ශාන්වාංශ මේ මේ උගත් කෞර්ණීය ස්වාමීන් වහන්සේලා පිරිසක් එකතු කරගෙන මම සමහරවිට සාකච්ඡා කරන්න බලනවා. ඒත් ඒ වගේ දෙයක් කරගන්න අමාරුයි. මොකද ඒ ඒ මොකද කිසියම් දැඩි දික්තියකට අහු වෙලාද මේ තමන් කියන දේ හරි කියලා නැත්නම් වෙනත් ධර්ම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ. අනේමක් අත්මතිකමක් ඇති වෙලා තියෙනවාද මේ මේ හිතට ඇති වෙන ක්ලේශයන් ස්වාමීන් වහන්සේ මේ හිතවිලි බව එකින් කරව. සැප් කෙමිකල් ගන්න අඳුනේ අපි ආවුනේ මේ ටිකක් හඳුනා ගන්න මම හදන්නේ මේ මාවතේ යොමු වෙන හදන නිර්වාණය අවබෝධ කර ගන්නා වූ දීපිරිසකට වෙන බව පැහැදිලිව පේනවා. මොකද නිර්වාණයම පරමාර්ථ වෙන සිදු දරා ගන්නා වූ ස්වාමීන් ඒ බව අමතක වෙනවාද? ඒ ක්ලේශයන් ඉස්මතු වීම නිසා. චරණ සරණයි දැන් අර පැවිදි කෙනාගේ තකුසලයේ ප්‍රබල වැඩි වෙන්නේ ඇත්තටම පැවිදි කෙනා ගොඩාක් ගුණ ගුණයකටනේ ගරු කරන්නේ දැන් සංයුත්තනිකාය සූත්‍රයක් තියෙනවා ගරු කර යුතු දෙමාපියන් වඳින ඉහළ කුල කුලවත් අය වඳින ඒ කෙනා කවුද පැවිද්දා. ඒකට පැවිද්දාට ඒ විදිහේ දෙයක් ලැබෙනවා කියන්නේ පැවිද්දාගේ ගුණේ වැඩි වෙන්නට ඕනේ. පැවිද්දාට අර ගිහි මානසිකත්වයේම තිබ්බොත් එහෙම එයාගේ පිරිහීම වැඩි. මොකද අර වෙනම ගුණවත්කමකටයි සත්කාර කරපුවම කරන්නේ. ඒ දෙනු ලැබෙනවා නම් එයාගේ පිරිහීම වැඩි. ඊට පස්සේ මේ අපි හිතමු පැවිද්දත් මාන්නයක්. පැවිද්දත් මාන්නයක්. අපි දැන් හිතමු සාමාන්‍ය සමාජ තත්ත්වයක් ආවට පස්සේ මාන්නයක් කියනවනේ. පැවිදි ජීවිතේටත් නුවණ නැතිව ආවොත් එහෙම මානයක්. ඇත්තටම පැවිද්ද කියලා කියන්නේ හිඟා කාලා ජීවත් වෙන අනුන්ගෙන් යැපෙන මේ මේක තියෙනවා මේ තාරපුර තේරගතාවේ සසර දුකින් සාපලද්දෙක් වගේ. කියන එච්චරටම මේ වැරද්ද තේරෙන සංසාරේ මේ වැරද්දක යොමු වෙලා ඉන්නේ. එතකොට එහෙම යොමු වෙච්ච කෙනෙකුටයි පැවිද්ද. එතකොට එහෙම කෙනාට ඇත්තට මේ නම්බුකාරත්වය දෙන්නේ සමාජයෙන් මිසක් Tamanට නම්බුකාරත්වයක් නෙමෙයි. Taman මේ සසරට සාපලද්දෙක්. ඒක තේරුණාම මේකෙන් ඉදි වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමාජයේ ගරබුමන් කරන නිසා එවැනි අයට අන්න හරියට ඒක තේරුම් නොගෙන ඉතින් ආවම ඉදි වෙනවා. හරිදේ ගත්තොත් පැවිද්දා කියලා කියන්නේ අනුන්ගෙන් යැපෙන, අනුන් දෙන දේම ජීවත් වෙන ඒ වගේම සසර දුකින් සාපලද්දෙක් වගේ ඉන්න කෙනෙක්. එතකොට ඒ කෙනාට ඉලක්කය තියෙන එකම හරියට මේ වගේ දෙයක්. ගංගාවකට අපිට සැඩපහරක් පේන්න තියෙනවා. නමුත් බැස්සට පස්සේ සැඩපහර කියලා තේරෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ පැවිද්දට යමුණා කියලා කියන්නේ වෙන වැඩකට යමුනේ. නැතුව මේ කාලා බිලා ඉන්න කාරණාවට නෙමෙයි. වෙන වැඩකට. ඒ කියන්නේ විමුක්තිය පිණිස යමු වෙන ගිහි කාලයේදී විමුක්තිය පිණිස යමු වෙන්න බාධක වැඩි. එහෙනම් මේ ඔක්කොම තුරන් කරලා තමයි මේකට යමු. එහෙනම් පැවිද්ද කියලා කියන්නේ ලොකු වැඩක් කරන්න ආව තැනක්. අර මේ බාහිර සමාජයෙන් උස්සලා තියෙන දෙයකට නෙමෙයි. නමුත් ඒ ඉලක්කය නැතුව එනකොට අන්න අතින් එනවා. එතකොට මේ පැවිද්දම මාන්නයක් වෙනවා. ඊළඟට තවත් ඉතින් ධර්මයේ තමයි ධර්මයේ තේරෙනකොට ධර්ම කාරණා වැටහෙනවා කියලා ගන්නකොට මාර්ගඵල කියලා ගන්නකොට ඔන්න ඔකට අදිමානිය කියලා එනවා. මානියර 30ට අදිමානිය. මේක හතර හතරවෙනි පාරාධිකාවෙත් විග්‍රහ කරනවා. අදිමානිනුත්ව යම් කිසි කෙනෙක් මගඵල කිව්වසල එයා පාරාධිකා නැහැ. මොකද හේතුව එයා තමන් මේක ලැබුවා කියලා හිතාගෙන ඉන්නේ. එතකොට හිම රැවටෙච්ච කට්ටිය තමයි අර විදියට යමු වෙන. හැබැයි යමෙක් මගපල ලැබුවා නම් ධහම තේරුම් ගත්තා නම් එයාගේ හැටි බුදුරණවහන්සේගේ දේශනාවෙන්ම හම්බ වෙනවා. ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසුර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වාසය තමයි රොඩි කුල්ලෙක් කොල්ලෙක් වගේ. අංකඩිච්චි ගෝණෙක් වගේ. අංකඩිච්චි ගුණා හැරට යන්නේ නෑනේ. මොකද හැරට ගියොත් එහෙම හැරට ගිහිල්ලා ඉදිමෙන්ඩ ගියොත් ඔක්කොගෙම ඇනුම් කාලා මැරෙන්න වෙනවා. ඒ නිසා පැත්තකට වෙනවා අංකඩිච්ච ගොනික් වගේ. පොඩි කොල්ලා මොකද කරන්නේ? හැමෝ ඉදිරියෙන් පහත් වෙනවා. පාපිස්සක් වගේ, මහ පොළොව වගේ. ඔන්න ප්‍රඥාවෙන් ඉහළ යන්න. හැබැයි අවබෝධය වුණා කියලා අදිමානෙ ඉන්න කෙනා ඉදි වෙනවා. අනිත් අයගේ ඇසුරකට නෑ. තව ඉද්දත් ඒ වගේ. ඒකෝට කාගේ වුණත් ඒ දෙයට යමු වෙන යමු වෙන්න තමන් ඉදිමලා යමු වෙන. ඉතින් මේක තමයි හැටි සමාජයේ. ඉතින් අර කාරණාවත් එක්ක යමු වෙනකොට ඒ දෙය වෙන්නේ නෑ. ඉතින් මේ මේ කාලේ ගත්තාම ඉතින් එහෙම ඒ ඒ ඒ ගතිය තමයි බොහෝ තැනවල ඉස්මතු වෙලා ඉන්නේ මොකද එච්චරටම හීන ප්‍රඥාවක් තියෙන්නේ ඒක බුදුරණවහන්සේගේ දේශනා තුළදීම පැහැදිලි වෙනවා. ත්‍රිවංශ සරණ. ත්‍රිවංශ සරණ ස්වාමීන් වහන්සේ. සයනසෝයේ ඉන්ෆ්ලේෂන් ගැන කියනකොට අර හිතට ඔබ වහන්සේ කිව්වා මේ මොකද පේන්නේ නැහැ මේවා දකින්න දක්ෂ වෙන්න ඕනේ කියලා. දැන් ඔය කුරැඳි දේවල් වලට මානෙ කියනවා ඔය වගේ දේවල් වලටත් වඩා සයන්හස දැන් අර අපමණ සිත්තක තියෙනවනේ ස්වરૂපයක් යමක් සසඳන ගතිය ඒවත් කෙලෙස් නේද ඒ කියන්නේ දැන් අපේ ධනකෙදිද කටයකට බඩුවක් ගන්න ගියාමත් අපි මේ කමිස හොඳයි තරකට වැඩි කියලා බලනවනේ ඒක බලන්න එපා කියනව නෙමෙයි මේ එපා කියනව නෙමෙයි කියන්නේ එහෙම වැරදක් කියනවනේ ඒ ගතියද ඒ ගතිය මේ කම්පෙයාර් කරන ගතියක් තියෙනවා. ඒ ගතිය කෙලස් ස්වરૂපයක් නේද? ඒක ඒ කියන්නේ ඒකටද මේ අපි කියවන්නේ ස්තම්භේ මම හිතන්නේ ඒකද ස්තම්භේ කියන්නේ ඒකද ඔව් එතකොට ඒ වගේ ඒකට සවන්වාස සමාජයට අපි අපිට තියෙනවා සමහර දේවල් මේ නිකම්ම දැන් අපි රස්සාවකට ඉන්ටර්වයුව එකක් ගියාම දැම්මම එහෙම මේ දසක කරනවා දැකින් එතකොට සමන්ට හම්බෙන්නේ නැතුනම සමන්ට හිතනවා දැන් මම මෙච්චර එක්ස්පීරියන්ස් තියෙනවාට අර තියෙනවා මේවා තියෙනවා මේ හැබැයි අර මේ අර වෙන කෙනෙකුට මේක හම්බුණා කියලා. එතකොට ඒක තියෙනවා මම ඊට වැඩි ගැළපෙනවා මේකට කියලා. ඒ ඒ වගේ දේවල් වලදී අර අපි ඒ වගේ දෙයකටද ස්වාමීන් වහන්සේ මේ මක්ඛිය කියනවා ක්ලේශ වගේ ලක්ෂණයද මේ මතුවේ. ඒ කියන්නේ අර මනුෂයාගේ ඒ කියන්නේ තේරිච්ච කෙනාගේ තියෙනා වූ සුදුසුකම සුදුසු බව මම මතනවා. එයාට වැඩි මම හොඳයි එයාට කොහොමද තේරුම් මට තේරෙන්න ඕන කියලා වගේ හැඟීම් එනවා. ඒ ඉන ගැතිය. ඒක කෙනෙකුට එන්න පුළුවන් නේ. තමා නෙවෙයි තමන්ගේ දරුවෙක් ගැන වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෙකුට දැන් අපේ වයසනාවට අපේ දරුවෝ කෙනයි ගන්න මගේ දරුවට එයාට හම්බුන්නේ නැහැ අරයට හම්බුණා පුතෝ අපේ ළමයා ඊට වෙදී හොඳ මේක කරලා තියෙනවා කියලා ඔහොම හිතෙන්නකොට අනිත් එක්කෙනා පල්ලෙහාට දැම්මා. ඒ ශාන්වාස අර හිතක තියෙනා වූ කෙලෙස් රූපේද. ඒ නිසා මේ කෙලෙෂන් එකින් එක මොනවද කියලා දැන ගැනීම මම හිතනවා වැදගත් කියලා ශාන්වාස මොකද ඒ දැනගෙන තම තම අපිට දැනෙන්නේ ආ මේක නෙමෙයි එන්නේ කියලා. නැත්නම් අපි ඒවා කෙලෙස් කියලා හිතන්නේවත් නැහැ නමකට. ඊට සරණයි ඇතර මේ දේශනාවේ අර භික්ෂූන් ගැන විග්‍රහ කරපු තැන්වල තියෙන ඔයිට අදාළවම භික්ෂුවට හිතෙන දේමනේ. මට මේ දේ ලැබෙනවා අනික් කරන ලැබෙන්න ඕන කියලා. එතකොට ඇත්තටම තමන් ඉස්මතු වෙන්න අනිත් අය පහත් වෙන්න නැත්නම් තමන්ටම මේ දේ ලැබෙන්න ඕන කියන මේ ඒ ගතිය ඇති වෙනවා. ඉතින් ඒක කෙලස් තමයි. ඊළඟට තමයි අපි දැන් අපි තුමාට භාණ්ඩ ගාද්දි සසඳනවා කියන එකෙත් අපේ ඡන්දයක් තියෙනවනේ නැත්නම් නැහැනේ. තුළ හොඳ නරක තෝරන ගතිය අපිට තියෙනවා. ඉතින් ගිහි ජීවිතයේ පැවැත්මක් එක්ක ඒ කාරණා ඇති වෙනවා. ඒ කියන්නේ සාර්ථක පැවැත්මකට. නමුත් අපි ඒක දැනගන්නට ඕනේ අර ඒ ඒ පැතිවලින් ඒ ඉච්ඡාව කියන කාරණාව අපි ප්‍රහාණය කරගන්න පැත්තට යොමු වෙන්න. නැත්නම් අපිට සම්පූර්ණ ඇත්තටම සම්පූර්ණයෙන් මේ නිවීම දක්වාම ගිහි ජීවිතයේ ඉන්න කෙනාගේ යොමු වෙන්නේ නැහනේ. ගිහි ජීවිතයේ සම්පූර්ණයෙන් පරිමානාගාමී. මොකද හේතුව අනාගාමී කෙනාත් කාමයන් පරිභෝගය අතහරිනවා. නමුත් අරහත්ත්වයේ එක ජීවිතය ගත කිරීමක් සඳහන් වෙන්නේ නැහැ. මොකද ඒකට කරදර බාධක වැඩි. ඒ කියන්නේ සම්බාධෝ ගරාවාසෝ කියන්නේ ගෘහ ජීවිතේ බාධක වැඩි කියන කාරණාව. ඊට පස්සේ දැන් සසඳන ගතිය කියනකොට දැන් ඒ ඔතන රණුන්ගේ ගුණ මකනවා කියන කාරණාව ඔය ඔය තැනදි ඉස්මතු වෙනවා තමන්ට උපේක්ෂාවට එන්න බැරිකම. ඒ වගේම තමයි සමහරලාවට යම් කිසි තමන්ගේ අකමැති කෙනෙකුගේ ගුණ වයනකොටත් ඒ විදිහටම ගුණ මකන ගතිය එනවා. ඒ වගේම තමයි අපි හිතමු මොනවා හෝ දෙයකින් සමන්ගේ මොන පැත්තෙන් හරි වෙන කෙනෙක්ගේ ගුණක් වන්නකොට අන්න එයා වැරදි නම් එයාගේ වැරදි ඉස්මතු කරලා ගුණේ පහත් කරන ගතිය එනවා. ඉතින් ඒක කෙලෙස. ඒවා අපට ප්‍රකට වෙන්නට ඕනේ. මේ ඒ වගේම සසඳන ගතිය කියනකොට අපිට දැන් පැවිද්දකද දීටි වුණත් අනේ ගුණයෙන් සසඳන ගතිය, සීලයෙන් සසඳන ගතිය, ඒක ඇත්තටම අත්ුක්කංශනේනේ. එතකොට ඒක සම්පූර්ණයෙන් ඒ කාරණාව කෙලෙස් ධර්මයක්. ඉතින් ඒ කෙලෙස් ධර්ම අපට ප්‍රකට වෙන්න අන්න ඒකේදී උපේක්ෂාව. මේ උපේක්ෂා අපිට ඇති වෙන. නමුත් හොඳ දේ තෝරගන්නවා කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඒක දුරු කරන්න බෑ. මොකද ඒක දුරු කරනවා නම් සම්පූර්ණ පැවැත්ම මත හැරෙන්න වෙනවා. නමුත් අර වගේ දෙයක් ගත්තහම නම් ඒ දේ කෙලෙස් එක්ක ඉස්මතු වෙලා නැතන උපේක්ෂාවට යොමු වෙන්න ඕනේ. දැන් හොඳ දේ හොඳ දේ තෝරන ගතිය අපිට සම්පූර්ණ දුරුනොත් සමහර කෙනෙකුට හරි දේ ගන්න හොඳ දේ ගන්න පුළුවන් සමහර අයගේ ඉච්ඡාව නැතුව. එහෙම ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ හොඳ දේ ගන්න ඕන නිසා. හැබැයි සමහරුන්ගේ තියෙනවා ඊට වඩා දෙයක්. ඉතින් ඒක ඒ කෙනා එක තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. නමුත් අර වගේ ගතියක් කෙනකොට පසුතැවීම ඊළඟට ಗುಣ මැකීම ඒ වගේ කාරණා කොහොමත් කෙලෙස් ධර්ම බවට පත් වෙනවා. ඉතින් ඒවා අපි ප්‍රහාණය කරගන්න ඕනේ. ඒ වගේම මේ මේ සියලු දේවල් මේ කියලා දුන්න මේ සියලු කාරණා ඉලක්කය හරිනම් ඉලක්ක ඉලක්ක ස්වභාවය හරියටම තියෙනවා නම් ওই සියල්ලක්ම ප්‍රහාණය වෙනවා. ඉලක්කයේ වැරදිච්ච තැනදී තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විමුක්තිය මාර්ගයට යොමු වෙච්ච කෙනාට ওই සියලු දේවල් හරි දේත් එක්ක හම්බෙනවා. වැරදි දේ හම්බෙන්න හම්බෙන්න අර කාරණාමයි එන්නේ. ඒකම අර අදිමාන්‍ය ගැනීම පැහැදිලි කළේ. ඉතින් පැවිද්ද ගැන ඒ කාරණාව පැහැදිලි කළේ. ඒකට ඒක ඉලක්කයත් එක්ක තමයි කාරණාව තියෙන්නේ. එහෙම වෙච්ච කෙනාට මේ ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. එයා අරක දැන දැන ප්‍රහාණය කරනවා. ඒ වගේම මේ තමාගේ තුල තියෙන මූල බීජය මූල බිහිදීම තියෙන්නේ සත්‍ය සොයන විමුක්තිය. වෙයි මුලාවටපත් වෙන හැකියාව එයා තුලින් අතහැරෙනවා. ඒ කියන්නේ නුමුණත් එක්කම වැඩෙන්නේ. අන්න එහෙම කෙනා තුල ඔක්කොම අතහැරෙනවා. හැබැයි එහෙම කෙනා එහෙම අය හැමවම නැති නිසා අර කාරණා දැන දැන ප්‍රහාණය වෙන්නට ඕනේ. දැන දැන ප්‍රහාණය කරනකොට තමයි ඒ ධර්මයේ ලැබීම පිණිස තවත් කල්යාණ මිත්‍රයන් අසුර ධර්මයේ ලැබෙන්නට හේතුකාරකයි. හේතු කාරණා වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒ ජීවිත පැවැත්මක් අපි හුරු කරගන්න ඕනේ. ඒක තේරුම් ගත්තොත් තමයි අපිට මේ මාර්ගයේ ඉදිරියට යෑමක් තියෙන්නේ. තේරුවන් සරණයි. එතන ස්වාමීන් මේ හතරවෙනි පුද්ගලයා රහතන් වහන්සේ කියලා ගන්නන්නේ මොකද එයාගේ රාග දේශ මොහ නැති සිතින් කලෝය කරනවා කියලා කියදින් රහතන් වහන්සේ නේද ගන්නන්නේ ස්වාමීන් වහන්සේ එතන. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට හිමි ඒකාන්තයෙන්ම ගන්න මොකද රාග දේශම දැන් අර මුලින්ම තුන්වෙනි එක්කෙනාට අකුසලිය නැති කතාව කියනවා. අරයාගෙත් අකුසලිය නැති කතාව කියලා මේක එක කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒකාන්තයෙන් හිම ගන්න බෑ. මොකද බුදුරණවහන්සේගේ දේශනා ගත්තාම එක එක පරියායන් විග්‍රහ කරනවා. දැන් දාන දානීය දෙනකොටත් අලෝභ දේශම්මෝ කතා කරනවනේ. එතකොට මෙතනත් අපට අර හිම හිතන්නත් පුළුවන්. නමුත් අතන අර රාගදේශ මෝහ සම්පූර්ණයෙන් අර අර තුන්දෙනාම දෙන්නෙක් ප්‍රහාණය කරන්නේ නැහැ දෙන්නෙක් ප්‍රහාණය කරනවා කියනෝනම් ඒ දෙන්නම එහෙනම් අපිට දෙවෙනි හතරවෙනියයි දෙන්නම රහත් කියලා ගන්නත් වෙනවා එක පැත්තකින් බැලුවොත් නැත්නම් අපි සාමාන්‍ය පරයයකින් ගත්තොත් රහතන් වහන්සේම කතා කරන්න දෙයක්වත් නැහැ මොකද හේතුව ඒ කියන පරයය සාමාන්‍ය ලෝකේ කාරණාවක් කතා කරන නිසා අපිට ඒකාන්තයෙන් කියන්න අමාරුයි කොහොමද කියලා නමුත් හිතන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ඒ පැත්ත කාරණා හිතන්න පුළුවන්. නමුත් අර විදියට ගන්නත් පුළුවන් ඒ කාරණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සානස සානස කුසීත බව කියන එකත් කෙලෙසක් නේද සානස? කුසීත බව කියන්නේ. ඒකට වචනෙකුත් තියෙනවා නේද? පාලිවලවත් නෑ. කුසීත භාවය කියන්නේ කෙලෙසක්. ඔව් කුසිත බව කියලා ඒ කියන්නේ කුසිතයි කියලා මම හිතන පැහැදිලි කරනවා. ඒකට හේතුව ඇත්තටම බුදුරණසික අවස්ථාවක පැහැදිලි කරනවානේ වද භාවයක් කියලා. වද වෙනකොට වද වෙනකොට ඵල නැහැනේ. එන එකක් කෙලෙසයක්. එතකොට මේ මොන පැත්තෙන් ගතද කෙලෙස් ධර්ම ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒ නිසා මේ අපි මේ හැමදේම කතා කරන්නේ හොඳ දෙයකට සාපේක්ෂව එක පැත්තකින් කතා කරනවා ලෝක ලෝකයේ මට්ටමින් හොඳ පැත්තකට අනිත් දේ ලෝකෝත්තර පැත්තට. ඉතින් මොන පැත්තෙන් කතා කරත් හොඳ දෙයට කතා කරනකොට හොඳ දෙයට සාපේක්ෂව ඒක වඳ වෙනවා. ඒ නිසා තමයි ඒක කෙලෙසයක් වෙන්නේ. දැන් අකුසල් වෙනකොට අකුසලෙත් ඒක නැතිවීමට සිදු වෙන්නේ. එහෙනම් මේ අකුසලයේ කියන්නේ. එහෙනම් කුසීත භාවය කියන්නේ කම්මැලිකම කියන්නේ මේ හැම දෙයක්ම වඳ භාවයකට හේතු වෙනවා. අන්න ඒ නිසා එකක් කෙලෙසයක් බවට පත් වෙනවා. ත්වන් සරණයි. දවසේදීත් අපගේ මහත් අනුකම්පාවෙන් මෙම ලම්ස්පා මණ්ඩපයට වැඩම කරා වූ කුංජපාද අනෝගේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ තථාගත ධර්මයේ තමත්ම වැදගත් කොටසක් අපේ ජීවිතවලට සම්පූර්ණ කරගත හැකි මේ සංසාර ගමන නිමා කර දෙන්න උත්සාහ කරන පිළිසට මාස්ටර් ප්‍රයෝගයකට ගත හැකි ධර්ම කොටස් සම්බන්ධයක් අද දවසේ තමයි පැහැදිලි කරලා ඉතින් ඒ කලාව උතුම් වූ ධර්ම දානමය පුණ්‍යක්‍රියාව හේතුවෙන් ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම නිසා පත්කරගත් වූ සියලුම කුසලයන් හේතුවෙන්ද ඒ වගේම සියලු කාර්යයන් දානමය කටයුතු කිරීම නිසා පත්කරගත් වූ කුසලයන්ද හේතුවෙන් වහන්සේට වහන්සේ ප්‍රාර්ථනා කරන ගොඩි කියන සතර සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම ඔබට දෙන්නේ ඒ සියලු පොලිකර්මයන් එක්ක තෙරුවන් සරණයි අද දවසේදී මේ සවුන් සිස්කේස සජීවී සාකච්ඡාව ඔස්සේ බුදුරන් වහන්සේ දාල උතුම් බුද්ධ වචනයක් සාකච්ඡා කරන්නට යෙදিলা අපි රැස් කර ගන්නට යෙදුනේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කමනි දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ දෙවියන් අපටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සීල පින් උපකාරයක්ම වෙත්වා. ඒ වගේම අප නමින් මියගිය සීල මළගී නාතීන්ටත් අපවත් වදාළ අතිපූජනීය කටුකුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිවී සැනසෙන්නත් මේ සීල පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට, ලෝක ශාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන දහම රැක ගන්න වෙහෙස දරන මහ යටිවරයාණන්ටත් මේ පින්වන් පුන් අනුමෝදන් වෙලා නිවී සැනසෙන්න උපකාරයක් වෙත්වා. ඒ වගේම මේ සවන් සිසිලස සජීවී සාකච්ඡාව මෙහි යන දලුවත් මහත්මයාට ඒ වගේම මාව මෙතන හයම් කරපු නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේ රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාට නාවික හමුදාපති වයිසඩ් මිරාල් සිරිමන් හරසිංහ මහත්මයා ඇතුළු උපකාර කරන සෑම සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටමත් නිවි සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වේවා